තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරිණ. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. ත්වන් සරණයි. මොනවද ප්‍රශ්න තියෙන්නේ? මොකද මේ කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ මේ ධර්මාර්ගයේ පුරුදු කරනකොට ස්වාමීන් වහන්සේ අපිට කරන්නට තියෙන්නේ මේ අසාගත් ධර්මය හොඳින් දරාගෙන ඒ තුල යෝනිසෝ මනසිකාරය කරමින් ප්‍රඥාව උදා කරගෙන මේ ප්‍රඥාව තුලින් සත්‍ය දැකීමට යොමු වීම නේද ස්වාමීන් වහන්සේ එතෙන්දී යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ විතක්ක ਵਿਚාරය. එතකොට මන ධම්ම මනෝවිඥාන ක්‍රියාත්මක භාවයක්. ඒ තුලින් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සත්‍ය දැකීම නේද අපට යොමු වෙන්න තියෙන්නේ. මෙතෙන්දී ස්වාමීන් වහන්සේ අපිට භාවනාවේදී ප්‍රායෝගිකව භාවනාවට යොමු වෙන අවස්ථාවවලදී විතක්ක ਵਿਚාරවලට එහා ගිය සියුම් වූ ਵਿਚාරයක් නිතරම සිද්ධ වෙන බව ප්‍රත්‍යක්ෂව අත්දකින්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් විදිහට දැන් විතක් ਵਿਚාර නැතයි කියන දෙවන තුන්වන තුන්වන ධානවලදී පවා මේ ආකාරයේ සියුම් ਵਿਚාරයක් සිදු වෙනව නේද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. දකින්න තියෙන ප්‍රඥාවෙන් කියන එක. ඊළඟට මම කරුණක් කියනද මේ දවස්වල අර අර හිදි කියන එක මම කිව්වා මේ. සංඛාර විග්‍රහ කරන්නේ මොකද්ද කියන එකේදී මම අර ඇස රූප විඥාන එකතු වෙන විග්‍රහයක් කරන්න කියන්නේ. ඒ කියන්නේ ඇස රූප විඥානක් එකතු වෙන අර තව කියන්නේ සකස් වීම කියන්නේ මොකද්ද අර පිළිකාව අරගෙන. එක්කෙනෙක් අහලා තිබා එහෙම නෙමෙයි සංකාර විග්‍රහ කරලා තියෙන්නේ කියලා. එක්කෙනෙක් මට කිව්වා. ඊට පස්සේ මම කිව්වා මම දේශනාව අවසානයේදී මෙහෙම කතාවකුත් කිව්ව මතකද කියලා ඇහුවා. ඒ තමයි බුදුරණවහන්සේගේ ශාසනයේ ධර්මය කියන්නේ මහා සාගරේ නම් සාගරයේ තියෙන විරලක් විරලක තියෙන්නේ. මම ඔයාලට පෙන්වුවේ විරලට යන මාර්ගය. මම මුහුද ගැන විග්‍රහ කරේ නැහැ මේ විරලට යන්න කිව්වේ. ඉතින් ඒ නිසා මේ එතන ඉන්න පිරිසට මේ එතන තල්ලු කිරීමන්නේ කරේ. එතකොට දැන් බුදුරන් වහන්සේ අපි හිතමු කසීබාරද්දර මමත් හානවා කියන එක බොරුවන්නේ. දැන් අපි මේ පැත්තෙන් ඉඳලා බැලුවොත් එහෙම බුදුරන් වහන්සේ දැන් අපි වෙන පැත්තකින් ඉඳලා බැලුවොත් මමත් හානවා කියලා කිව්වොත් එහෙනම් බුදුරන් වහන්සේ දැන් කියන්නේ යන්නේ එයාගේ පැත්තට ගිහිල්ලානේ. නම් බුදුරන් වහන්සේ එයාට දෙන්න නෑමක් මේ කියන්නේ යන්නේ. එතකොට එයාගේ යමක් ඇති කරලා දෙන්න. අන්න ඒ වගේ අපට තියෙනවා මේ අපේ ඉන්න පිරිසට ඒ බුදුරන් වහන්සේ දැන් අපි හිතමු පස්සේ බුදුරු බණ කියනවනේ. පසේබුදුරු බණ කියනවා. නිවන් මාර්ග කියන්න බෑනේ. ඒතර පසේබුදුරු කියන බණ වලින් තමම් පසේබුදු නෙවෙන්නේ. හැබැයි මේ පසේබුදු බවට යෑම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. ඒ වගේම බුදුරණවහන්සේ 이르දී 이르දීපාලා තියෙනවා. හැබැයි 이르දීන් නිවන් දැක්ුවේ නෑ. අඟුලිමාලට 이르දී කරා. හැබැයි අඟුලිමාල දමණය කර 이르දීන් නෙමෙයි. දමණය කරේ ධර්මයේ. 이르දීන් දමණය කරේ නෑ. එතකොට ඊට අදාළ දෙයක් ලෝකෙ මට්ටමින් දෙයක් කරන්න යනවා. ඒක නිවන් මඟ නෙමෙයි. දැන් අපි ගත්තොත් දැන් අපි සාසනය හැටියට අපිට මේ මොනවාරි හම්බුනේ මේ යම් ප්‍රතිපදාවක් නිසානේ. එතකොට ඒ එකිනෙක ප්‍රතිපදාවක් කියන්නේ දැන් මම ඉදත් කිව්වා අපට මේ ධර්මය මෙතෙක් හම්බ හම්බ වෙන්නේ නැහැ පාසකුල තිබෙ නැත්තම්. වන්දනාමාන තිබෙ නැත්තම්. සමාධි වඩන ක්‍රම තිබෙ නැත්තම්. සිල් රකින්න ක්‍රම තිබෙ නැත්තම්. ওই තොරන් ගහන ඒවා දන්සල් දෙනවා තිබෙ නැත්තම් අපට මේ ධර්මය නැහැ. මොකද ඒක තියෙන නිසා තමයි මේක රැකිලා ආවේ. අරවා මොකුත් නැත්තම් මේ ධර්මෙ ඉන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති දෙයක් කවුද අරන් ඉන්නේ? කිසි කෙනෙක් එකිනෙක අරගෙන දැන් කතන්දර අපි ගත්තොත් කතා තියෙනවා ගොඩාක්. ඒ කතන්දර තියෙනවා අපිට දැන් මෙතන ඉඳලා බලනකොට විහිළු. නමුත් ওই කතා රසවත්. කතා රසයක් තියෙනවා. ওই කතා රසය තිබ්බ නැත්තම් මේ ධර්මෙ මෙතෙන් දෙන්නේ නැහැ. මොකද ওই රසය නිසා තමයි මේකට තන දීගෙන රකගෙන ආවා. ඉතින් ඒ වගේ මේ අපටත් මොන හරි කියන්න වෙනවා සමහරලාවට යම් කාරණාවක් කියන්නේ. බුදුරන් වහන්සේ දුන්න නිවන් මඟට දුන්න කාරණාව අපට කිසිසේත් වෙනස් කරන්න බෑනේ. අවිජ්ජාපච්ච සංඛාර කියන එකට එන නිර්වචනයක් දෙන්නම් බෑ. සංඛාරපච්ච හැබැයි අවිජ්ජාපච්ච සංඛාර කියලා තේරුම් ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්න අපට යමක් කියලා දෙන්න පුළුවන්. අවිජ්ජාපච්ච සංඛාර කියන එක තේරුම් කරන්න බෑ. දැන් අර යමක ස්වාමීන් වහන්සේ දෘෂ්ටිය ඇති වුණාට පස්සේ සාරිපුත් සාන්නාංශේ උත්තර දුන්නාට පස්සේ යමකකින් අහනවනේ සාරිපුත් සාන්නාංශේ ඔබෙන් ওই ප්‍රශ්නවල මොකද උත්තරේ කියලා. උත්තරයක් නෙවෙයි දෙන්න අවශ්‍ය ප්‍රශ්න සාකච්ඡා කරමින් එයාට ඒ හැකියාව ගොඩනංවා දාන්නේ අවශ්‍ය කාරණාව දෙන්න. ඉතින් මේ හැකියාව එයාට ගොඩනංවුණා එයා තුලින් දැකීමකට. මොකද වෙන වචනයකින් බුදුන් වහන්සේ කියපු කාරණාව දෙන්න බෑ. එතකොට අපට අපි අපි කරන්නේ බුදුන් වහන්සේ කියපු කාරණාව අපට දෙන්න බෑ. හැබැයි අපට පුළුවන් අපේ කියන්නේ අපට යම් කිසි විදිහකට මේකට අවශ්‍ය දෙයක් සකස් කරගන්න. යම් කිසි දෙයක් කියලා දෙන හැබැයි බුදු බුදුබණ නෙමෙයි. ඒ කියන්නේ බුදුරණවහන්සේ කියව ධර්ම නෙමෙයි. ඒකට යොමු කර ගැනීම සඳහා මොන හරි උපමාවක්, මොන හරි කාරණාවක් කියලා ඒකට යොමු වෙන්න කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ගොඩක් දේවල් වලදී ඒ වගේ පැති තියෙනවා. ඉතින් සමහර දේවල් කතා කරනකොට ඒක ඉතින් 100%ක් ගැලපෙන්නේ නැහැ. ඔද නිවන් මඟ නෙමෙයිනේ කියන්නේ. නිවන් මඟට යන්න අවශ්‍ය ඒ කියන්නේ ඒක තේරුම් ගන්න අවශ්‍ය විදිහක් කාරණාවක් පැහැදිලි කරන්නේ. හැබැයි අවිද්‍යාපච්ච සංඛාර කියන එක පැහැදිලි කරන්න බෑ. ඒක පැහැදිලි කරන එකත් වරදිනවා. මොකද ඒකේ ඒකේ එච්චරයි. එතනින් එහා දෙයක් නැහැ. එතකොට මේ යොනුස මනසිකාරයෙන් තමයි ප්‍රඥාව හටගන්නේ. එතකොට ඒක මේ ඒ විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. <clears throat> යොනුස මනසිකාර කියන්නේ විතක් ਵਿਚාරය. ක්‍රියාත්මක වීම. මොකද අපිට කියන්නේ ඇත්තට මේ යොනුස මනසිකාරය කියන්නේ දැන් අපි විතක් ਵਿਚාරය කියන එකෙත් ක්‍රමයක් තියෙනවා. අපට පුළුවන් පටිච්චසමුප්පාදය අපි හිතමු මෙහෙම අපි සරලම ගත්තොත් දැන් පාර්ලියක සූත්‍රය. දැන් මට හම්බෙච්ච කාරණාව සංස්කාරය. මම දන්න දැනුමෙන් මේ සංස්කාරයේ උතක් ਵਿਚාර කරගෙන යනවා. මේ සංස්කාරය ඇති උනේ මේ මේ තණ්හාවේ. මේ තණ්හාව මේ වේදනාව, මේ වේදනාව මේ ස්පර්ශය, මේ ස්පර්ශය මේ අවිද්‍යාවෙන් කියනම විතරක් හැබැයි ඒක යොමුසමනස් කරන්නේ නෙමෙයි. ඒක යෝනිසමනසිකාරයක් නෙමෙයි. ඒක තවත් දැනුම නිරවුලීමක් විතරයි. අපට හම්බෙන්න ඕනේ යම් කිසි මට්ටමකින් ඒ සංඛාරයක් බව කියන්නේ කාරණාව. ඒ කියන්නේ දැක්ක නෙමෙයි. නමුත් ඒ සංස්කාරයක් කියන්නේ මොකක්ද? ඒක සංස්කාරයක් වෙන්නේ කොහොමද? ඒක සංස්කාරයක් කියලා ලේබල් කරලා බෑ. ඒක සංස්කාරයක් කියන්නේ මොකක්ද? එතකොට ඒ සංස්කාරය වේදනාවෙන් හටගත්තා. එතකොට අපට එතන තේරුම් ගත යුත්තේ සංස්කාරේ වේදනාවෙන් හටගත්ත කියන එක නෙමෙයි. වේදනාව කියන්නේ මොකද්ද? සංස්කාරය කියන්නේ මොකද්ද කියන විමසීමක් තියෙනවා. ඒක අර නිකන් ලේබල් කිරීමකින් තොරව වේදනාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ මොකද්ද? සංස්කාරය කියන්නේ මොකද්ද? මේ දෙක නිරවුල් කරගන්න යමු වෙනකොට අන්න වේදනාවෙන් සංස්කාරේ තණ්හාවෙන් සංස්කාරේ හටගන්නවා කියන කාරණාව එතනදී යන්න තියෙනවා. නැතුව අපට අපිටම අරමුණක් ආවා. දැන් මම වණ කියනවා ඇහෙනවා. ඔන්න කනට ඇහෙනවා. දැන් සංස්කාරයක්. මේ සංස්කාරය ඇති උනේ මං හතරින් පිළිගත්ත නිසා. ඒක ඇති උනේ කන ශබ්ද ජන එකතු වෙච්ච නිසා. ඒක ඇති උනේ අවිද්‍යාව නිසා. ඒක ඒක ඒක යොනිසමනසිකාරය නෙමෙයි. ඒක නිකන් විතක් ਵਿਚාරයක් විතරයි. හැබැයි යොනිසමනසිකාරය කියනකොට සංකාරය මොකද්ද? ඒ සංස්කාරයට වේදනාව. ඔන්න ඔය වේදනාව කියන කාරණාවත් සංකාරය කියන කාරණා නිරවුල් වෙන්නට. ඒ නිරවුල් භාවයක් නිරවුල් භාවයක් කියන්නේ අන්න එක තමයි ditthya suppati vidda. ධම්මනිච්ඡානකන්ති අනුලෝමකන්ති. එතකොට එතන ඒක ඒ ඒ ඒ ditthනිච්ඡානකන්ති ධම්මනිච්ඡානකන්ති අනුලෝමකන්ති ditthයසුප්පටිද්දා කියන කාරණාව ඇත්තටම මේ මේ දැන් එදා සවුන්ඩ් සිසිරිත් අහුවේ ප්‍රශ්නේ මගේ කෝණයෙන් ඒක තේරුම් ගත්තත් කියන එකත් නෙමෙයි. මගේ කෝණයෙන් තේරුම් ගත්තා නම් වැරදි කොහොමද? මොකද හේතුව මම දාගත්ත එකන්නේ. හැබැයි දැක්කෙත් නෑ. ඒ කාරණා සත්‍ය වශයෙන් හම්බුනේත් නැහැ. ඒ කියන්නේ සත්‍යය කියලා දැක්කම සෝතපන්නයි. ඒ අහපු කාරණාව සත්‍ය වශයෙන්ම දැක්කම සෝතපන්නයි. හැබැයි මයිකෝණයෙන් දැම්මත් නෙමෙයි. එහෙනම් එතනදී තමයි ඇත්තටම ඔය ඒ ඒ අවස්ථාව අන්න යෝනිස මනසිකර අවස්ථාව. ඒ කියන්නේ මගේ කෝණයට දැම්මෙත් නැහැ. මගේ කෝණයට තේරුණෙත් නැහැ. හැබැයි මම දැක්කෙත් නැහැ. ඔය දෙකම නැති එක යෝනිස මනසිකාරය. ඒ කියන්නේ මගේ කෝණයට ගැලපුණෙත් නැහැ. මගේ කෝණයට ගැලපුණා නම් මම වරද්දගත්තා. දැක්කනම් සෝතපන්න වුණා. එහෙනම් දැකීමෙන්වත් බෑනේ ඒක. දැකීමෙන්වත් බෑ. මගේ කොන්ට ගැළපීමත් බෑ. එහෙනම් ditthiyasa uppativedda ධම්මනිච්ඡානක්ඛන්ති අනුලෝමකන්ති කියන මේ එකක්වත් ඒ කරුණ ඔක්කොම එකම විග්‍රහය තියෙන්නේ. ඒ විග්‍රහය කියන්නේ දැක්ක කියන එක නෙමෙයි. මගේ කොන්ට ගැළපුණා කියන එකත් නෙමෙයි. ওই දෙකම නැතිව යෝනිසු මනසිකාරී උපාදයකට ධර්මය කියන්නේ මොකද්ද කියන එක හම්බුනා. ඒකට වෙන වචනයක් නෑ දෙන්නේ. දුන්නාද දුන්න වචන ටික ඔක්කොම ටික දුන්නා. දමනිච්ඡානකන්ති කිව්වා, අනුලෝමකන්ති කිව්වා, දිටිනිච්ඡානකන්ති කිව්වා, දිට්ඨසුප්පටිද්දා කිව්වා. එතකොට දෙන්න ඕන වචන සේරම ටික කිව්වා. එතකොට ඒකේ ඒ ඒ ඒ කාරණාව දැන් ඒ ප්‍රශ්නේ අහපු එකනට මම කිව්වා මේ ඇත්තටම මේ දැන් අපි දැන් කැමැත්තක් තියෙනවානේ දැන් මම දිට්ඨිසුප්පටිද්දද කියන බලන්න. ඒ කියන්නේ මම දැන් ධම්මනිච්ඡානකන්තිද? ඒකම ධම්මනිච්ඡානකන්ති වෙන්නේ නැහැ. මොකද හේතුව මේ ධම්මනිච්ඡානකන්ති කියන ස්වභාවයෙන් මම ඔකට ලස්සන කාරණාවක් කිව්වනේ මේ පසේ බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාද දැක්කනේ. නමුත් අපි දන්න පටිච්චසමුප්පාද පසේ බුදුරන් වහන්සේ දන්නේ නැහැ. පසේ බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාද දැක්කා. මේ අවිජ්ජා පාචය සංඛාර. නමුත් අපි දන්න අවිජ්ජා පාචය සංඛාර කියන පටිච්චසමුප්පාදේ පසේ බුදුරන් වහන්සේ දන්නේ නැහැ. දන්නවනම් පසේ බුදුරන් වහන්සේ කියනවනේ. කිව්වනම් තව කෙනෙකුට ශ්‍රාවකයෙක් කියනවනේ. හැබැයි ඕක තමයි දැක්කේ. හැබැයි අපි දන්නේ දන්නේ නැහැ. ඒතර අපි ditthya suppati විද්දා කියන වචනේ අර්ථයෙන් අපි යමක් ගලව ගන්නවා. හැබැයි ditthya suppati ද වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හැම එකකෙදීම දීලා තියෙනවා බුදුරන් වහන්සේ ඒ කියන්නේ අසමන හැකියාවක්. ඒ බුදුරන් වහන්සේ කියන්නේ ඒ ඒ මේ ධර්මයේ දිහා දැන් ධර්මයේ දිහා බලන කෝණෙකුත් තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ අහනවා කියන එක විතර නෙවෙයි ධර්මයේ දිහා බලන ඇහෙන එක කාරණාවක් ඇති නේද බුදුරන් වහන්සේ කියන්නේ එක කාරණාවක් ඇති කියලා කියනවා. මොකද එක කාරණාවකදී එක කාරණාව හරියට බැලුවනම් අපටත් ඇති එක කාරණාව. අපිට තියෙන එක කාරණාවදී හරියට බලන්න බෑ. ඒ කියන්නේ අපටත් ඇත්තටම එක සූත්‍රයක් ඇති. නිවන් දකින්නේ. හැබැයි අපට එක සූත්‍රයක් අපට ඒ ඒකේ විදිහට බලන්න බෑ. ඒ කියන්නේ ditthya nijjana ditthi nijjanakkan තියෙනදී අපිට දේශනාව බලන්න බෑ. ධම්ම nijjanakkan ඉතින් දේශනාව අහන්න බෑ. ඒ නිසා අපට හැම එකක්ම අහලා හැම එකක්ම අහලා එකකට කොහොම හරි අවධානය යොමු කරගන්නවා ධම්ම nijjanakkan කියන විදිහට. අර ඔක්කොම උපකාර වෙන්නේ ඒකට. අපි හැබැයි අරකේ නිර්වල් භාවය අපට හම්බ වුණා. නමුත් ධම්මනිඥානකන්ද කියන්නේ කාරණාව නෙමෙයි. ඒ වචනයෙන් දුන්නේ ප්‍රායෝගිකත්වයක් නේ. ඒකත් ප්‍රායෝගිකත්වයක් නේ. දැන් ඒක නියස හිමුලා වෙලා මරණ ඊළඟ ජීවිතේදී අවබෝධ කරනවානේ. දැන් සාරිපුත් සවන්නාසේ ගත්තොත් කලින් සෝතපන්නලා නැහැනේ. කලින් ජීවිතේ. ඊ ධම්මා හිතේ පපුවා කියන ඕකට සෝතපන්නන්නේ කොහොම? කියන්නේ ඒක අසාමාන්‍යයිනේ. එතකොට කලින් ජීවිතේ එතකොට කලින් ජීවිතේ පුතඥයනේ. කලින් ජීවිතේ ආර්ය ශ්‍රාවක නෑනේ. කලින් ජීවිතේ සෝතපන්න මාර්ගයට යන සෝතපන්න වෙනවනේ. කලින් ජීවිතේ පුතඥයයි. නමුත් මේ ජීවිතේ දහම්පද ඇහෙනකොටම දිය ධම්ම හිත පොබ කියනකොට සෝතපන්න. ඒ ඒ ඒ හැකියාව. එතකොට එවැනි ඒ හැකියාවක් අපිට තියෙන්න ඕනේ. ඒ කියන්නේ අවබෝධ වෙනකොට. දැන් සාරිපුත්‍ර සායන්හන්සේ එක පදෙන් ඇහුණා. අපිත් යම් කිසි දවසක අවබෝධ වෙනවනම් ඒ සාරිපුත්‍ර සංසාරය අපිට තියෙන්න ඕනේ. ඒක අපිට කාලයක් යන්න පුළුවන් හැබැයි. ඒ කියන්නේ හැමෝටම ඒ කියන්නේ බුදුරණවහන්සේ සම්බුදු සූත්‍රයේද කියන්නේ දෙන්නගේ වෙනස මොකක්ද අහන්නේ? බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේගේ වෙනසක් නැහැ. දෙන්නම එකයි. දෙන්නගේම අවබෝධ කිසි වෙනසක් නැහැ. ඉතින් බලන්න අපට සමාන කරගන්න, ඒ කියන්නේ සමානව සමානත්වයනේ තියෙන්නේ. දෙන්නගේම අවබෝධ එකයි. ඉතින් ආයි සාරිපුත් සාන්නාස ගැන කතා කරන්න දෙයක් නැහැ. බුදුරන් වහන්සේගෙත් රහතන් වහන්සේගෙත් අවසානට පහළච්ච රහතන් වහන්සේගෙත් අවබෝධ කිසි වෙනසක් නැහැ. වෙනස ධර්මයේ දෙන එක විතරයි. වෙන කිසි දෙයක් නැහැ බුදු කෙනෙකුයි රහතන් වහන්සේ. එහෙනම් සෝතපන්න වෙච්ච සාරිපුත්‍ර සාන්නාංශගේ සෝතපන්නත්වයත් බාහිදාරචීතියගේ ධර්මයේ දැක්මත් අපි යම් කිසි දවසක ධර්මයේ දැක්කත් ඒ හැමෝගෙම ස්වභාව එකයි. අර කාලේ අඩු උනේ නැත්නම් ඒ වෙනස උනේ අර හැකියාව වැඩි. එතකොට සාරිපුත්‍ර සාන්නාංශයේ දහම දැක්කා දහම දිහා බැලුවේ අර දිට්ඨිනිච්ඡාන කන්ති ක්‍රමයට. ඒ කියන්නේ ඇහුනේ ඕහිත සෝතෝ කන යමාගෙන ඇහුනේ දිට්ඨිනිච්ඡාන කන්ති එන විදිහට ඇහුනේ. එකකට හරි දිට්ඨිනිච්ඡාන කන්ති ආවා. ධම්මනිච්ඡාන කන්ති ආවා. අනුලෝම කන්ති ආවා. ඒක එන තැනදී ඒ ඒ ඒ තීක්ෂණ භාවයත් එක්කන දැක්කා. එතකොට එහෙනම් බලන්න මේ යෝනිසෝමනසිකාරය කියන එක කොච්චර මේ කියන්නේ අපි ඒ කියන්නේ ඇත්තටම දැන් ඉගෙනගත්ත වචනේ විතරක කරනවා කියන එකට වඩා අපිට මේක බලනකොට අපි හිතමු මේ වචනේ වචනය බලනකොට අපි කියන්නේ දේශනාව බලනකොට ඒක බලන අපි ඉස්සෙල්ලාම දැනුම ඉගෙනගෙන ඒ දැනුම එක්කනේ අපි ගලපන්න යනවානේ. නමුත් බලන තැනදීම වචන ටික හරියට ගැලපෙච්ච තැනදීම ඒක මගේ කෝන්ට නොගැලපෙන එකත් එක නොදැකීමත් කියන කරුණු දෙකම සිදු වෙනකොට මගේ කෝණයට නොගැලපීමත් දහම නොදැකීමත් කියන කරුණු දෙකම සිදු වෙනකොට කොටස් දෙකක් ඉන්නවා එක්කෙනෙක් හිතන්නේ නැති කොටාසය අනිත් කෙනා හිතන කොටාසය ඒක බාහිරින් නැහැ එකිනෙක පිටට තියෙන එකක් නෙමෙයි එකිනෙක කියනවා හිතන්නේ අහකට අහකට දානවා අනිත් කෙනා හිතනවා ඒක පුජ්‍යලික ගතිය ඒ පුජ්‍යලික ගතිය තමයි යොනිසමනසිකාරය එතකොට ඒක බලෙන් ඇති කරවන්න බෑ. හැබැයි ඒක කාලයක් තිස්සේ අපි කරොත් අපි හිතමු අපි බනහන්න පටන් ගත්තේ අවුරුදු 40න් කියලා. අපි 100 ජීවත් වුණොත් 100 වෙනි අවුරුද්දේ සමහරවට ඒ හැකියාවෙන් ඉඳ දෙනවා. එතකොට අන්න අර ඒ කියන්නේ ඒ ධර්මයේ ඇහෙනකොට ඒ කියන්නේ හරියටම ධර්මය වුණා කියන එක. එතකන් අපි කරන්නේ ඇත්තටම යෝනිසෝ මනසිකාරයක් විතරකයක්. හැබැයි විතරකයම කියන්නේ සාමාන්‍ය දැන් අපි හිතමු ලෝකයේ තුල ඉඳලානේ මෙතරීම කියන්නේ. ලෝකයේ තුලත් යම් කිසි විග්‍රහයක් කරනවා. ලෝකෙන් ඊතරීමකට විග්‍රහයක් තියෙනවා. මේක ඊතර වීමට හම් වෙන විග්‍රහය. ලෝකයේ තුලම හිතුව කියලා වැඩක් නැහැ. සමහර අද්දකින් තියෙනවා. අද්දකින් දෙකම එකයි. අද්දකින් දෙකම එකයි. හැබැයි එකක් ලෝකේ එකක් ලෝකෝත්තර. මොකද හේතුව ඒ අත්දැකීම තුළ යම්කිසි අත්දැකීමක් තියෙනවා අපට හම්බෙච්ච එකක්. එක අත්දැකීමක්. එක අත්දැකීමක් තියෙනවා මකට හම්බෙච්ච එකක්. මකට හම්බෙච්ච එක ලෝකෝත්තරයි. මට හම්බෙච්ච එක ලෝකේ. එතකොට හැම එකකින් බලනකොට මේ යෝනිසුමනසිකාරය කියන කාරණාව මේ ඇත්තටම මේ ඒක උදා වුණා නම් පොතපන් එනවනේ ඒ කියන්නේ ඒක දවලන හොතපන් එනවනේ. ඒක අර මොකද සූත්‍රය? යෝනිසෝ සූත්‍රය. ඔව් එතකොට අරුණු දාගන වගේ කියනවනේ. ඒතර බලන්න එහෙනම් මේ හොතපන් වෙන එක නෙමෙයි. යෝනිසෝ මනසිකාර උදා වෙනවා කියන කාරණාව. ඒ කියන්නේ විතරකයක් තමයි යෝනිසෝ මනසිකාරය. හැබැයි ලෝකයේ විතරකයක් නෙවෙයි ලෝකෙන් ඊතරන විතරකයක්. මගේ රහමුට ගැළපීමක් නෙමෙයි. දැන් අපි හිතමු දැන් අර ක්‍රමයට දැන් ඔන්න පාර්ලවි සූත්‍ර ක්‍රමයට අපි දර්ශනා කරනකොට අපි ඒක විදර්ශනා කරන්නේ මම තේරුම් ගත්ත ක්‍රමයටනේ. පාරලේක සූත්‍ර ක්‍රමයට අපි විදර්ශනා කරන්නේ. දැන් මම මම ලේබල් කරගත්තා. ඒකට මට දිටි දිටි නිඥානකන්තිය නෙවෙයි නේද තියෙන්නේ. මගේ කොන්ටනේ ආවේක හම්බුනේ. අවිද්‍යාව හම්බුනේ, සංකාරය හම්බුනේ, විඥානය හම්බුනේ. මේක හම්බුනේ දිටි නිඥානකන්තේ, ධම්ම නිඥානකන්තේ, අල්ලෝමකන්තේ නේ මගේ මගේ කොන්ට යම් සේයාවක් ගැලපෙච්ච කාරණාව. දැක්ක නෙමේ, දැක්කම සෝතපන්නයි. හැබැයි අපි ඒ ලේබල් කිරීම එතකොට ඒක යෝනිසමනසේ කාර්ය නෙමෙයි කියනවා. ඒක මගේ කොහෙන්ද හම්බෙච්ච එක? පොඩි අන පටිපුච්චා විනීත. කං අත්තෝ එතකොට වන්දික වචන කියච්ච නෝනේ පටිපුච්චා විනීත උපපරීක්ෂණේ යෝනිසු මනසිකාට දැන් බුදුරණවහන්සේ අර එක සූත්‍රයක තියෙනවා පටිසම්පාදේ සජ්ජායනා කරන්න මේක ඉගෙන ගන්න මේක කටපාඩම් කරන්න මේක ඉමසන්න මේක තමයි වැදගත්ම කාරණාව කියලා. එතකොට මේ අර්ථය මොකද්ද? එතරම් දැන් මම මේ දවස්වලම කියපු කාරණාවක් තියෙනවනේ. බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද කියලා දුන්නේ නැහැ කියලා. පටිච්චසමුප්පාද කියන්නේ නෑ බුදුරණවහන්සේ. පංචපාස්කන්ධ කියන්නේ නෑ. බුදුරණවහන්සේ දුන්නේ නිවන් මඟ. පටිච්චසමුප්පාද කියලා දෙන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ බුදුරණවහන්සේට. පංචමාස්කන්ධයක් කියලා දෙන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. බොජ්ජං කියලා දෙන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. කියන්නේ ඉස්කෝලේ අපට මේ යම් දැනුමක් දෙන්න නෙමෙයි බුදුරණවහන්සේ. එතකොට දැන් බලන්න මේ ඉගෙන ගැනීම කට කටා දෙකක් නේ. ඉගෙන ගැනීම කටා දෙකක් නේද එතකොට. දැන් අපි විෂය ඉගෙන ගැනීම සහ බුදුරණවහන්සේ ඒක දුන්නේ නිවන් මඟක්. පටිච්චසමුප්පාද කියන විෂය නෙමෙයි දුන්නේ පංචේපාස්කන්ධ විෂය නෙමෙයි දුන්නේ නිවන් මාර්ගය. ඒතර නිවන් මාර්ගත් ඒතර නිවන් මාර්ගයේදී පටන් ගන්නම තියෙන සක්කායදිට දුරු වීම. පටන් ගන්නම ඒතර බලන්න කොහොම කියන්නේ යෝනිස් මනසිකන් ඉපදුනා නම් අරුණ නගිනවනේ. ඒ කියන්නේ අරුණ නගුණන්නේ කියන්නේ සෝදේ උදා වෙනවනේ. සද්ධානුසාරී උදා උනාන සෝතපන්නත් වෙනවනේ. එතකොට සද්ධානුසාරී වීමෙදිත් යෝනිස් මනසිකාරය උදා වීමෙදිත් සිදුවෙන එක ප්‍රතිඵලයක් තියෙනවා මොකද්ද? මේ පැත්ත වැරදි. සිදුවෙන එක සිදුවෙන එක ප්‍රතිඵලයක් තියෙනවා. තමන්ගේ පැත්ත වැරදි කියන එක. දැන් අර ඉදා අර සවුන්ඩ් සිස්ටම් එකේ ප්‍රශ්නයක් ඇහුවේ. එතකොට දැන් ඒ ඒ ඒ විචක්ෂණයේදී ධර්මයට යනවා. ධර්මයේ ඉවසනවා. හැබැයි මම දන්න මම මට ගැලපෙන්නේ ධර්මයේ ඉවසනවා. ධර්මයේ විමසනවා ධර්මයේ එක්ක ගලපනවා කල්පනා කරනවා කල්පනා කරන්න කරන්න වෙන්නේ මොකද්ද මට ගැලපෙන්නේ හැම වෙලෙම කල්පනා කරන්න ගන්න මට ගැලපෙන්නේ අන්න ප්‍රතිපදාවට ලං වෙනවා ඒ කියන්නේ හැම වෙලෙම හම්බ වෙනවා නම් කල්පනා කරනකොට ධර්මයට යොමු වෙන තැනදී මට ගැලපෙන්නේ නැති එක එතකොට අපි නොසිතුවට පහර වැදෙන මටනේ ඒ කියන්නේ මට ගැලපුණා නම් ඒක මගේ කෝණයට හම්බුනේ. මට ගැළපුණා නම් මගේ කෝණයට හම්බුනේ. මේ මේ මේ අවස්ථාව ඇත්තට මේ හරි අමාරු තේරුම් ගන්න. ඒ කියන්නේ මේ දැන් කොච්චර කියවත් දැන් මම අර පොත්වල වැඩසටහනදී පුන පුන අහපු කාරණාවක් තියෙන්නේ. මේ අපි කවුරුත් කැමතිනේ තේරෙනවනම්. ඒ කියන්නේ තේරෙනවනම් ඒ කියන්නේ ඒක ස්වභාවයක්නේ. එතකොට බලන්න මේ ඒ ස්වභාවය මේ මිනිස්යාගේ ගතිය. නිවන් දකින්න කෙනාගේ ගතිය ඒක ඉක්මවන්න තව ඒකයි අර ඒක ඒක ඉක්මවන්න යම්කිසි විචක්ෂණයක් ඕනේ. විචක්ෂණයේ විචක්ෂණ සීලීත්වය තුළදී ගැළපීම නෙමෙයි හම්බෙන්නේ. යෝනිසෝ මනසිකාරයේදී ගැළපීම නෙමෙයි හම්බෙන්නේ. පටිපුච්චා විනීතාවේදී ගැළපීම නෙමෙයි හම්බෙන්නේ. උපපරීක්ෂණයේදී ගැළපීම නෙමෙයි හම්බෙන්නේ. ඊට යහගී බුදයක්. එතකොට ඒක එහෙනම් බලන්න කොච්චර අමාරුද එතකොට එහෙනම් අර අර අරක ගැන හොඳට හිතන්න. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපට අරමුණ ආවහම ඒ අරමුණ ඔස්සේ කල්පනා කරනකොට අපි ලේබල් කරන්න ඕනේ. අද එහෙම නැතු යන්න බෑනේ. හැබැයි ලේබලේ විමර්ශනයකින් ලේබලේ කරන්න කිව්වොත් තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. නිකන් ලේබලෙන් තොරව විමර්ශනයකින් ලේබලේ කරන්න කිව්වොත් හැබැයි තාම යෝනිස මනසිකාර නෙමෙයි හැබැයි. ඒකට අවශ්‍යතාවයක් ගොඩනගෙනවා. විමර්ශනයකින් ලේබල් කරන්න කියුණා. හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නෙත් නෙවෙයි විනයක් කතා කරන්නේ. කමන්නේ. හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා මේ. අපි හැමෝම කැමති අපට මොකක් හරි වැඩෙනවනේ. අපි හැමෝම කැමති අපට මොන හරි තේරෙනවනේ. එතනම නිවන් මඟ නැහැ. ඒ කියන්නේ අපට වැඩෙනවනම් අපට තේරෙනව නම් අපි නොසිතුවට අපට මමට ලකුණක් දී ගැනීමක් එනවා. ඒ කියන්නේ ඒක සියුම් වෙනවා. හැබැයි ඒක දැන් එහෙම කියනකොට නෝන නැති කෙනාට එන ලක්ෂණය තමයි තේරෙන්න එතකොට ඒක ඒක ඒක මන්දෝත්සහයි බවක් නේ. කියන්නේ මන්දෝත්සහයි කියන්නේ දැන් අපිට මොකටද එහෙනම් ඉගෙන ගන්න? තේරෙන්නේත් නැත්තම්, වැඩෙන්නේත් නැත්තම්. ඉගෙන ගන්නේ මොකටද? අනවශ්‍ය දෙයක් නේ එහෙනම්. හැබැයි බුදුරන් එතකොට බලන්න බුදුන් වහන්සේට අර දාපු චෝදනාව උපත්තමසන කෙනෙක්. දැන් අපට අවංකව වැළුවොත් එහෙනම් අපට අපි හිතුවට නිවීම කියන්නේ මම නැති වෙන එක නෙවෙයි කියලා. නිවන කියන්නේ මම නැති වෙන එක නෙවෙයි කියලා හිතුවට අපි හරියට කල්පනා කරලා වැළුවොත් නිවන කියන්නේ මම නැති වෙන එක තමයි. අපි හිතුවට නිවන කියන්නේ මම නැති වෙන එක නෙවෙයි කියලා හිතුවට අපි හරියට කල්පනා කරොත් නිවන කියන්නේ මම නැති වෙන එක. මං උපදින්නේ නැහැ. මං හසරියන්නේ නැහැ. එතකොට බලන්න කොච්චර තම අපිට යන්න දිනවද කියලා. ඒ කියන්නේ අපි අපි ප්‍රායෝගිකව ප්‍රායෝගිකව අපේ පැත්තට ඇවිල්ලා බැලුවොත් අපිට තියෙන හිතවිල්ලෙන් හිතනවා නෑ මම නැති වෙන එක නෙමෙයි නිවන කියලා. නමුත් ප්‍රායෝගිකත්වයෙන් අපට අහුනොත් අපට තියෙන්නේ මේ මම නැති වෙන එක තමයි නිවන කියන එක. එතකොට එහෙනම් ඉන්නවනේ මම. ඉතින් ඒකනේ මට වැඩෙන්නව නැත්තේ. ඒකනේ මට තේරෙන්නව නැත්තේ. මම ඉන්න නිසා දැන් බුදුරණවහන්සේ පෙන්නපු දේ තුල තියෙන මම වැරදි කියලා හැම වෙලාවට කවුරු නිවන් දක්වන්නද? කාට භාවනා කරන්න බද්ද? කාට යමක් තෝරවන්නද? හැබැයි එතකොට යමක් වැඩිනවා. <laughs> ඒක තමයි මේ ලෝකෝත්තර කියන්නේ. දැන් අපි මම මට දඟලන දෙඟලිලිදී ඔක්කොම ලෞකිකයිනේ. දැන් අතන තියෙන්නේ ලෝකෝත්තර කියන්නේ ලෝකෙන් ඈතර වෙනවා කියනකොට මේ ලෝකේ ඉන්න මට යමක් ඇති කරගන්න එක නෙවෙයිනේ. ඒ කියන්නේ මම වැරදි බව හම්බෙනකොට දැන් අපට දැන් තේරෙන්නේ නැහැ කියලා හම්බෙන්නෙත් මටනේ. එතකොට ඒත් ලෝකේ. තේරෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ කියන එකත් හම්බෙනවා නම් මට ඒකත් ලෝකේ. ඒ කියන්නේ දැන් මං දුස්සහයි කෙනාගේ දැන් දැන් අනිත් පැත්තෙන් ඉඳලා කෙනාට ලක්ෂණය කියන්නේ ප්‍රායෝගිකව නිවන් මගේදී තේරෙන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ, මට මේක නැහැ කියලා හිත ඒක ඒක හම්බෙන්න කෙනාට වැඩෙනවා. ඒ කියන්නේ එතන වැඩිමක් තියෙනවා. ඒ නිවන් මගේ වැඩිම. හැබැයි අපි මෙතන ඉඳලා බැලුවොත් එහෙම තේරෙන්නේ නැති එක ගැළපෙන්නේ තියෙන වැඩෙන්නේ තියෙන එකයි මග කියලා ඒකත් ලෝකේ. ඇයි දැන් මේ මටනේ එකක් තේරෙන්නේ නැත්තේ? මටනේ ගැළපෙන්නේ නැත්තේ. මටනේ වැඩෙන්නේ නැත්තේ. මම වැරදි කියන එක නෙමෙයි හම්බෙලා තියෙන්නේ. මට තේරෙන්නේ මට ගැළපෙන්නේ මට වැඩෙන්නේ නැහැ කියන එක. බලන්නද වල බුදුන් වහන්සේ උදාහරණෙනේ. අස්ලෝමිය 100ට පල්ලා දෙන උදාහරණ කියන්නේ එච්චරට මේ තීක්ෂණ බවක් මේ මේ ධර්මය තුල තියෙනවා. එතකොට ඒකනේ බලන්නකො දැන් සාරිපුත්‍ර සානංශ කියන්නේ පාපිස්සක් වගේ කියලානේ. මට මොකක් මොන ලකුණක් දී ගන්නද මට? කියන්නේ ඒ ප්‍රායෝගිකව දැන් ඒක ඒක සාරිපුත්‍ර සානංශ නිකන් නිකමට කියපේ කන්නේ නෙමෙයිනේ. ඒ කියන්නේ ඇත්තටම මේ ඒ ඒ මමත්වය කියන කාරණාව හිතලා නැති වෙන එකක් නෙමෙයි. ඒක ඒක හිතලා නැති කරන්න ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. හැබැයි ඉතින් ඔය දේ කරන්න බැරි නිසා ඔය දේ වෙන්නේ නැති. ඔයක ඔක මට කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. ධර්මය යනකොට යෝනිස් මනසිකාරේ උදාහරණයක් ගන්න. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඉතින් ලෝකේ යමක් හම්බෙන්න ඕනේ. ඉතින් මම මේ කාරුණු ටික කිව්වේ තව දුරටත් බලන්න අපට එහෙනම් මේ ධර්මයට ලඟ වෙන්න වෙන දෙයක් නෙමෙයි. පුරුදු කරන එකක් නෙමෙයි. ධර්මයේ ඇහෙන්න ඕනේ කොහොමද කියන්නේ? ධර්මයේ බැලෙන්න බැලෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් වෙන මොකුත් නැහැ නේද සම්මාදිටියට හේතුවක්. නිවන් දකින්න වෙන කිසි හේතුවක් නැහැ නේ යෝනිසමනස මේ මේ පිටට පිටින් කියන යෝනිසමනස කියන ඇතුලේනේ පිටින් තියෙන එකම දේ ධර්ම හැනේ විතරයි. සම්මාදිටිය නිවන් දකින්න තියෙන එකම දේ සම්මාදිටිය විතරයි. හැබැයි ඒක බුදුරජාන් වහන්සේ කියපු මේ සද්ධාර්ථ ස්වාමීන් විතරයි. ඒක බුදුරජාන් වහන්සේ කියපු දේ. එහෙනම් ඒ ඒකේ බලන කෝණයක් තියෙනවනේ. ඒක ඒක හම්බෙන කෝණය. ඒ කියන්නේ අන්න ඒකයි අර ඇතුළත හිතන කෙනාගේ ඒ බලන කෝණය අනුව ඒක හම්බෙන්නේ. එතකොට මේක විශයක් ඉගෙන ගන්න ඉල්ලක් නෙමෙයි. මේක මොකද්ද? එතකොට පුදුම <laughs> ඒ අමුතු අපි දැන් තවත් තවත් අපි පොඩ්ඩක් කල්පනා කරමු. ඉතින් අපි දැන් මේ බලන්නේ ලෝකේ ඉඳගෙනනේ. ඒ නිසානේ අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඊතරවන මග බලන්නේ ලෝකේ ඉඳගෙනනේ. එතකොට මේක මේ කොහොම බුදුරණවහන්සේ මේ කිව් තනියම මේක හෙව්වා කියන එක කියන බුදු කෙනෙක් තනියෙන් හෙව්වා කියන එක හිතා ගන්න බෑ. කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තියෙන්න ඕන මේ අසාමාන්‍යයි කියන්නේ අන්න ඒ ශ්‍රද්ධාව ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ ඒ අර කුකුසාදිට S2 කින් දැක්කට හම්බුන්නේ නැහැ නේ. කණින් හොට හම්බුනේත් නැහැ. හැබැයි අර විග්‍රහයේදී හම්බුනේ බුදුරජාණන් වහන්සේ. එතනදී දැන් බලන්න දැන් මා මාන්නෙන් පඬිතකමෙන් හිට පුක්කුසාති ධන නම් ඒ කියන්නේ කකුල් ඉඹ ඉඹා වඳිනවා. එතකොට බලන්න ඒ කියන්නේ ඊ දැන් සාමාන්‍යයෙන් අපිට තියන්නේ නෝන වැඩනකොට මොකද දාව කියන්නේ මොකඩකමක් වගේනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර හිතෙන්නේ නෝන වැඩනකොට ඕක අනවශ්‍ය දෙයක් හැටියට. නමුත් එතන ඇත්තට මේ ඒ ඒ කියන්නේ අසාමාන්‍ය චරිතයක් කියන එක බුදුරජාන් වහන්සේ ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියන අසාමාන්‍ය චරිතයක් කියන එක හම්බ වෙනවා. ඒ ලෝකේ කාටවත් හොයාගන්න බැරි අසාමාන්‍ය චරිතයක්. ඒ අසාමාන්‍ය චරිතයේ අවබෝධ කරගෙන කියපු දේ අවබෝධ කරගන්නත් බෑ. කියපු දේ දැන් අපිට අපි මෙච්චර කාලයක් දැන් අපි ඇත්තට කාටවත් කියන්න බෑනේ අපිට සසරේ ආවේ බුදුබණ අහන්න නැතුව කියලා. අනිවාර්යයෙන්ම මේ විදිහේ අපට යමක් ලැබිලා තියෙන්නේ බුදුබණත් අහලා තියෙනවා ඊළඟට යම් කිසි හරි මොන හරි කරපු දෙයක් නිසා අපට මේ විදිහේ දෙයක් ලැබිලා තියෙන්නේ එතකොට එහෙනම් මේ අන්න මේ මේ ජීවිතයේ විතරන්නේ මේ කවදා හරි තල්ලුවකට තව රුකුලක් එකයි මෙහෙමම හම්බුනේ දැන් වෙන විදිහකට නැතුව මෙහෙමම යමක් හම්බුනේ තව තල්ලුවකට හොතපන්නේ නෙමෙයි තව තල්ලුවකට. දැන් අපට හිතෙන සෝතපන්නෙන් හම්බුණා කියලා. නේ තව තල්ලුවකට. තල්ලුව කවදා හරි යනකොට සෝතපන්නෙන්නේ නෑ. මම නෑ කියලා මම වැරදි කියලා යම්න්නේ. මම වැරදි කියන එක මගට හම්බ වෙනවා. මම වැරදි කියලා මට හම්බෙන්නේ නෑ. මම වැරදි කියලා මට හම්බෙන්න බෑනේ. කොහොමද මම වැරදි කියලා මට හම්බෙන්නේ? මං වැරදි කියලා මගට මගටයි කියන්නේ. ඒ ඒ ඒකයි ඒ දර්ශනය ප්‍රඥාවට නේ. අපට අනිත් හැම එකම හම්බෙන්නේ විතරකටනේ. විඥාණයටනේ. නමුත් මං වැරදි කියලා හම්බෙන්නේ විඥාණයට නෙමෙයි. විඥාණය වැරදි කියලා හම්බෙන්නේ ප්‍රඥාවට. එතකොට නම් මට හම්බෙච්ච එකක් නෙමෙයි. හැබැයි ඒක මම අල්ල ගන්නවා. ඒක හරියි. ඒක මං අල්ල ගන්නවා. ඒ කියන්නේ ප්‍රඥා විඥාණයට හැබැයි එයා කියන්නේ වැටීම තියෙනවා. මාරම කතා කරනකොට ඉතින් එකක් නෙමෙයි ගොඩක් <laughs> ගොඩක් දුර එක එක කතා කරන්න වෙනවා. මේ එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ විතක් ਵਿਚාරයක් තමයි. හොඳයි. මනදා මනෝවිඥානික ක්‍රියාත්මක වීමක්මත් තමයි. නමුත් මෙතන විතක් ਵਿਚාරය ක්‍රියාත්මක කරන්නේ ප්‍රායෝගික වර්තමාන මොහොතක තමා අත්දකින අරමුණු මුල් කරගෙන එහි සත්‍ය බුදුරණවහන්සේ පෙන්වා දුන් දර්ශන අනුකූලව දැක ගැනීම උදෙසායි. ওই කාරණා හරි. එතකොට එතනදී දැන් එකක් තව එකක් තියෙනවා. මේ කරන තව එක දෙයක් එකතු වෙන්න වෙනවා. වර්තමාන අරමුණු ආරම්භය දැකීම සඳහා යන කාරණාවේදී වර්තමාන අරමුණ මොකද්ද කියන වටහා ගැනීමට යෝනිසමනසිකාරය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ වර්තමාන අරමුණ කියන එක දැන් අපට සමතයකදී මම සරල උදාහරණයක් කියන්නම්. සමතයක් වඩනකොට නැත්නම් අපි සාමාන්‍ය මොනවා හරි සිහිය පවත්වනකොට අපි සම්පජන්න භාවනාව ගත්තොත් සමාධිය විග්‍රහ කරනකොට වේදනාව මට හටගත්තා දැනගත්තා. වර්තමාන සිහිය මට සමාධියක් තියෙනවා දැනගත්තා. නමුත් ඒක වර්තමාන නෙමෙයි. ඒක මට වර්තමානයේ හම්බ වෙන්නේ. මටනේ හම්බුනේ වර්තමාන. ඒතර බුදුරන් වහන්සේගේ ධර්මය තවත් වර්තමානයකට ලං කරනවා. අරක හම්බුනේ මටයි වර්තමානයි. ඔව් පැවැත් ඒ කියන්නේ පවතින දෙයකනේ හම්බුනේ. ඒක නෝන හම්බ වෙනවා. අර සේකයාගේ සංකත ලක්ෂණය සේකයට හම්බ වෙනවා. ඒ නුවණ අපට එහෙනම් අර ඇහෙනකොට ඇහෙන දේ තුල ඇහෙන දේ තුල ඇත්තරම ප්‍රායෝගිකත්වයේදී ඒක අනිවාර්යෙන් බුදුරන් වහන්සේ දුන්නද යම් වාචික අර්ථයක් ඒ අර්ථයේ निराවුල් භාවය මතම තමයි මේ ප්‍රායෝගික අරමුණ ආරම්භයා විදර්ශනාව තුළ. එන් බුදුරන් වහන්සේ යම් වචනයක් දුන්නද ඒ වචනයේ निराවුල් භාවය තමයි පළමු යෝනිසමනසිකාරය කියන්නේ. ප්‍රායෝගික අරමුණ මොකද්ද කියලා හොයන එක නෙමෙයි. ප්‍රායෝගික අරමුණ මොකද්ද කියලා හොයන්න ඕන නැත්තේ බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයටනේ. බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද හම්බෙන්න ඕනේ? තේරෙනවද කිව්වේ? අපි ප්‍රායෝගික අරමුණ ප්‍රායෝගික වර්තමාන අරමුණ හොයන්නේ අපට ඉතිච්ච ක්‍රමයකට නෙමෙයිනේ. බුදුරණවහන්සේගේ න්‍යායයට අනුව. එතකොට එහෙනම් අපට තේරිච්ච බුදුරණවහන්සේගේ න්‍යායයට අනුව නෙමෙයි. දැන් අපට බුදුන් වහන්සේ න්‍යාය තේරෙනවනේ. ඒකට නම නෙමෙයි හොයන්න තියෙන්නේ. බුදුන් වහන්සේ දෙන න්‍යායට අනුව. එහෙනම් බුදුන් වහන්සේ දුන්න න්‍යාය අපට හම්බ විය යුතුයිනේ ප්‍රායෝගික අරමුණ ඔස්සේ හොයන්න. එකක් හරි. එකක් හරි. ඔක්කොම ඕනේ. එකක් හරි. සංඛාරය කියන්නේ කාර්ලේක සූත්‍රය කියන්නේ සංඛාරය. මේක සංඛාරය. ඒක හම්බුණා නම් එකක් හම්බුණා නම් අන්න ඊළඟට බුදුරණවහන්සේ කියපු කාරණාව හොයන්න පටන් ගන්නවා. එකක් හම්බ වෙන්න ඕන. යදම්මා හිතපබව කියන කාරණාව හම්බුණා. එකක් හරි හැබැයි යදම්මා හිතපබව කියන්නේ සාරිපුත්‍රයන් අවබෝධ කරා. අපට අවබෝධය නෙමෙයි එකක් හරි එක හරි නිර්වෘල් භාවය හම්බුණා. හරි නිර්වෘල් භාවය. අන්න එතනදී දිටිනිඥානක්ඛන්ති ධම්මනිඥානකන්ත අරලුම කරා. එතකොට අපට දැන් සතෝ දෝසෝ සංඛාරෝ කියලා පරිලක්ෂයට ඉස්සලාම කියනවනේ. අරව හිතන්න දෙයක් නැහැ. තතෝජෝසෝ සංඛාරෝ බව හම්බෙන්න ඕනේ. දැන් පටිච්චසමුප්පාදේ තාම මොකක්වත් නැහැ. දැන් තතෝජෝසෝ සංඛාරෝ කියන කාරණාව දිටිනිච්ඡානකන්තිය තුලදී හම්බෙලා තියෙන්නට ඕනේ. ඒක හම්බෙච්ච තැන තමයි ඉදිරියට යන්න තියෙන්නේ. ඒක හම්බුන් නැත්නම් මේ සංස්කාරයක් කියලා අපි හිතන එක නිකරන්නේ. තතෝ දෝචෝ සංඛාර තතෝ දෝචෝ මේ සංඛාරයක් කියන කන අපට හම්බෙලා නැහැ. අපි මේක සංස්කාරය කියලා හිතනවා. හැබැයි මේක සංස්කාරයක් කියලා හම්බ වෙනවන්න දිටි නිජාන කන්ති. මොකද අපි සමස්තයක් වශයෙන් ධර්මය ගත්තොත් එක එක න්‍යායකට අපි හකොල්ලා ගත්තොත් සම්මාදිට්ඨියට එන්න සෝතපන්න වෙන්න සෝතපන්න මගට යන්න මොකකට උනත් යෝනිස මනසිකාරණ එන්න තියෙන්නේ යෝනිස මනසිකාරණ තියෙන්නේ ධර්ම ශ්‍රවණයේදී ධර්මයේ ඇහෙනකොට යෝනිස මනසිකාරයේ උදාවීම සඳහා සත්‍ය උදාවීම සඳහා ඒ ඇහෙන ධර්මයේ ඇහෙන ක්‍රමයක් බුදුරජාණන් කියලා තියෙනවානේ. සුතා, දතා, වචසාපරචිතා, මනසාන්බක යදිත්‍යස. එතකොට මේ කරුණ උපහා සිදු නොවි යෝනිසමනසිකාරෙන්න බෑනේ එක පදයකට හරි. එක පදයකට හරි මේ කරුණ උපහා සිදු නොවි යෝනිසමනසිකාරෙන්න බෑනේ. එතකොට සෝක්තානු දත සූත්‍රයේ බුදුරජාණන් කියනවා එහෙම කෙනා සිහිමුලල කරුණේ කරොත් එහෙම ඊළඟ ජීවිතේ උපදිනවා. මගපල්ලාභී කෙනෙක් හැටියෙ නෙමෙයි. ඒකෙදි මගපල්ලාභයි. හැබැයි බුදුරණහස කියන යෝනිසමනසික උදාහරණ ගත්ත කෙනා හොතපනිනවා කියනවා. යෝනිසෝ මනසිකාර උදාකරගත්ත කෙනෙක් සෝතපන්න වෙනවා කියනවා. මේ කරුණ පහ ඇති කරගත්ත කෙනෙක් සෝතපන්න වෙනවා. හැබැයි සියමුලා වෙලා කරුණ කරපුවා ඊළඟ ජීවිතේ යන සෝතපන්න නොවි. එතකොට මේ කරුණ පහ අනිවාර්යෙන් තියෙන්න ඕන නේද එන? මේ කරුණ පහ එකකට නැත්තම් එකකට හරි මේ කරුණ පහ නැත්තම් අපට යෝනිසෝ මනසිකාරය කියන කාරණාව වෙන්න බෑනේ. මේ කරුණ පහ එකකට හරි නැත්තම් යෝනිසෝ මනසිකාරය කියන කාරණාව වෙන්න බෑ. මොකද යෝනිසෝ මනසිකාරය උදා වුණොත් අරුණ උදාවනා වුණා. අරුණ උදා වුණා වුණු සූර්ය නගිනවා. යෝනිස් මනසේ උදා වුණොත් සෝතපන්න වෙනවා. දිටිනි ඥානකාන්තිය ආවමනේ වෙන්නේ නැහැ. හැබැයි එයා තමයි වෙන්නේ. එයා එන වෙනවා අනිවාර්යෙන්. එයා මේ ජීවිතේම කියලා කියන්නේත් ඒකයි. හැබැයි යෝනිස මනස කරදාවච්ච කියලා මේ ජීවිතේම වෙනවා. ප්‍රතිපදාන සද්ධර්මස ගත්ත කියනවා. අන්න අර දිටිනිඥානකන්ති එක ටික ටික යන කෙනාට ක්‍රමානුකූලව කවදා හරි හම්බ වෙනවා. ditiriඥාන කන්තිය හරියට හමුණා නම් හරියට මේක හමුණා නම් ඊළඟ ජීවිතේ වෙනවා. උදුරුස් වෙනවා කියනවා. ඒක හරියට හමුණා ඊළඟ ජීවිතේ වෙනවා. එන කියන්නේ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝක ගිහිලා සෝතපන්න වෙනවා. ඒක හරියට හම්බුණා. එතකොට එහෙනම් ඒ කරා යන්න වෙනවා. ඔන්න එහෙනම් ඒක තේරුම් ගන්න වෙනවා. ditthiniccanakanti. එතකොට දැන් තතෝජෝසෝ සංඛාරෝ කියන කාරණාව එහෙනම් පුතඥයට හම්බෙන්නේ. පුතඥයට ඒක හම් වෙන්නේ වචනේ අර්ථය නෙමෙයි. පුතත් පුතඥයට හම්බ විය යුත්තේ ඒක මඟ වඩන්ඩ වචනේ අර්ථය නෙමෙයි. ඒක සංකාරයක් කියන එක. දැන් අපි ගත්තොත් නන්දකුවා සූත්‍රයෙන් නන්දක ස්වාමීන් වහන්සේ මෙහෙණිල්ලාස කරන මේක නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. වචනට නෙමෙයි කියන්නේ. අනිත්‍ය කියන වචනට නෙමෙයි. ඒක අහනවනේ. ඒක කියන්නේ මොකද්ද? එතකොට ඒ බලන්නේ ඒ ඒ ඒ ඒ සමාජයේ පසුබිමයි. දැන් අපින් හෙවොත් අපටත් ඇස නිත්‍ය අනිත්‍ය අපටත් අනිත්‍ය හම්බ වෙනවානේ. හැබැයි අපට අනිත්‍ය හම්බ වෙන එකයි ඒ භික්ෂුණීන්ට හම්බෙච්ච එකයි වෙනසක් තියෙනවා. භික්ෂුණීන්ට හම්බෙච්ච එකේ අපට හම්බෙච්ච එකේ වෙනසක් තියෙනවා. එතකොට මේ භික්ෂුණී සෝතපන්න වෙනවා. එතකොට අර වචනේ දුන්නේ ඒ කියන්නේ බුදුරණවහන්සේ දෙන්න බෑ මන්දෝ සහිත උනානේ. නෑ. සරලව අපි ගත්තොත් පසේ බුදුරණවහන්සේට පුබ්බේ නිවාසයෙන් පළලා මොකද අසීමිත හැකියාව පුබ්බේ නිවාසයේ තියෙනවනේ. ත්‍රිවිද්‍යාවම තියෙනවනේ. දැන් අපි ගත්තොත් කල්පයක් කල්පයක් බැලුවොත් මේ මේ අපේ ගෞතම බුදුරන් වහන්සේ පහළ වෙන කලින් හිට පසේ බුදුරු ඉපදිලා හිටියා නම් කල්පයක් දැන් කල්ප ගණන් ආපස්සට බලන මේ රහතන් වහන්සේලා ඉන්නවා කල්පයක් ආපස්සට බැලුවා නම් අර බුදුරන් වහන්සේ වචන ටික අල්ලගෙන කියන්න තිබ්බන්නේ මේ ජීවිතේ කල්පයක් ආපස්සට බැලුවා නම් එක බුදු කෙනෙක්ගේ ආපස්සට බැලුවා නම් අර වචන ටික අල්ලගෙන මත ඒ වචන ටික ඉතින් අයි අර කරපු කියපු ඔක්කොම මතක් වෙනවනේ හුබ්බේ නිවාසේදී ඔක්කොම ඔක්කොම දන්නවා කරපු කියපුවත් දන්නවා කතා කරපුවත් දන්නවා ඉතින් බුදුරන් වහන්සේ කතා කරපු ටික මේ මේ ජීවිතේ කියන්න පුළුවන් මොකද පස්සේ බුදු කෙනෙක් කියන්නේ ලොකු හැකියාවක් තියෙන කෙනෙක් ඉතින් බලන්න එන බුදුරන් වහන්සේ අර මේ ඒ ඒ වචනේ ඒ වචනේට දුන්නේ ඒ ලෝකයේ වචනේ දුන්නේ නිවන් මාර්ගට. ඒ ලෝකයේ වචනේ දුන්නේ මම වැරදි කියලා හම්බෙන්නේ. සරලවම කතා සංස්කාරය. තතෝජෝසු සංඛාර කියන වචනේ දුන්නේ මං වැරදි කියලා හම්බෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේ වචන තුලින් අපට හමු විය යුතු කරණාවක් විය යුතුයි මං වැරදි කියලා. පළවෙනි සරල මූලික දේ පොඩි දෙයක් එකක් බැලුවොත් දැන් අපි ඔක්කොම ඉගෙන ගැනීම අපට වැදගත්කම තියෙන්නේ. අපි ඔක්කොම ඉගෙන ගන්න කල්පනා කරලා ඔක්කොම කරලා අපි අර ආධ්‍යාත්මික හැකියාව ටික ටික වර්ධනය කරගන්න. තාම දිටිනිඥාන කන්ති නැහැ. අනුලම කන්ති නෙමෙයි අර ඒ ඒ කරා යන්න යම් පසීමක් ඇති කරගන්න අපි හැමදේම ඉගෙන ගන්නවා. එකක් ඇහෙනකොට එක විග්‍රහයක් ඇහෙනකොට අන්න අර කාරණාව හම්බෙන්න ඕන. ඒක හම්බෙච්ච තැනදි තමයි එතනින් එහාට මගේ යන්නේ. දැන් බලන්නකෝ අපි සරලව ගත්තොත් අර පුනක් පුන සූත්‍රේ අපි නම් <clears throat> අපි ප්‍රායෝගික විදිහට අපි ශ්‍රද්ධාවෙන් දන් දෙන කෙනානේ බණ කියන්නේ අපි හිතන්නේ එයාට තේරුම් ගන්න පුළුවන් කියලා. සාමාන්‍ය සරලව කල්පනා කරලා බැලුවොත් ඕන කෙනෙකුට හිතෙන එක ඒකනේ. අයි ශ්‍රද්ධාවෙන් බණ කියන්නේ <clears throat> දන් දෙන කෙනා මං දැන් දැන් මට උදව් කරන කෙනා මට ශ්‍රද්ධාවෙන් උදව් කරන කෙනා මං කියන්නේ අහනවනේ. අපිට හිතෙන්නේ එයාට කිව්වනම් අවබෝධ කරනවා කියලා. බුදුරණවහන්සේ බණ කී බැන්නට පස්සේ සද්ධාවෙන් දන් දෙන්නේ නෙමෙයි. බුදුරණවහන්සේ දැක්ක සද්ධාවෙන් දන් දෙද්දී බණ කිව්වට එයා අවබෝධ කරන්නේ නැහැ. බැන්න තැනද අවබෝධ කරේ. ඒතර බලන්න අර මේ ඒ කියන්නේ අර මේ දැන් විෂය තේරුම් ගනි සමල්ලාවට. ඒ කියන්නේ සද්ධාවෙන් අර බණ කිව්වහම ඒ අහපු කාරණාව ඔස්සේ වචන ටික පාඩම් කරගෙන මතක තියාගෙන ඒ ටිකෙන්දි හැබැයි අවබෝධ කරන්නේ. අවබෝධ කරන්නේ අර හැකියාව ඇති වෙනට එනවා. එතකොට හැකියාව ඇති වෙන්න කොහොම හිතන්න බෑනේ. ඒ කියන්නේ ඇත්තටම මේ ධර්මයේ මම මම කල්පනා කරන සමහරලා සමහරලාවකට මේ එහිම අපට ලැබුණේ කියලා. ඒ කියන්නේ ඒක මේ ලෝකයේ මේ ඒ කියන්නේ ලැබුණත් 아무තු විදිහටම හිතාගන්න තේනවනේ. පොඩ්ඩක් හරි මේ ඒ කියන්නේ මේ අර වචනේ විතරක් පැටලෙන්නේ නැතුව ඒක මේ හිතා ගන්න. ඒ කියන්නේ එච්චරට මේ මේක ගන්න බෑ. ගන්න බෑ කියන්නේ ගන්න බෑ කියන අපද ගන්න බෑ කියන එක නෙමෙයි. එච්චරටම අපේ තියෙන්නේ මේ ලෝකේ කියන්නේ බුදුරණවහන්සේ ආශ්‍රව විග්‍රහ කරන්නේ. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. අපි සරලව ඒ විග්‍රහය ගත්තොත් අවිජ්ජාශ්‍රව ආශ්‍රව කියන්නේ තව ඉදිරියට යන්න යමු යමු වීමනේ. ඉතින් අනවබෝධයකට යමු වීමක් තියෙන්නේ. යමු වීම තියෙන අනවබෝධයකට. අවබෝධයකට නෙමෙයි. ඒකනේ අර උඩුගම්බලා විරනවා වගේ කියන්නේ. යන්නේ ගඟ යන පැත්තෙමයි. ඒතන හැම එකක්ම ගත්තාම තියෙන්නේ ඇත්තට පුදුමාකාර මේ මේ ධර්මයේ වටිනාකමයි තේරෙන්නේ. කියන්නේ වෙන දෙයක් නෙමෙයි. අන්න එතන එතනදි තමයි හම්බෙන්නේ මොකද්ද? අහං නොජානයි භගවා ජානාමි. ඒ කියන්නේ මම දන්නේ බුදුරණවහන්සේ දන්නේ කියන්නේ බුදු කෙනෙක් කියන කාරණාව. එතකන් බුදු කෙනෙක් කියන කාරණාව. එතකොට බලන්න කොච්චර මේ ඇතුළත තියෙන නිහතමානී බවක් වෙනවද කියලා. ඒ කියන්නේ පුහු පුහු නිහතමානී බවක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ලෝකයේ කෙරුමක් නැහැ කියන කතන්දරේ නෙමෙයි. ඇතුළතින් බුදුරණවහන්සේගේ ධර්මයේ එක්ක ඒක අසාමාන්‍යයි. ඒ කියන්නේ එච්චරට අපිට තියෙන්නේ මේ අපිට තේරෙනවා, වැටහෙනවා කියන කෝණයක් එක්ක. ඒතර යෝනිසමනසිකාරය කියන කාරණාව එහෙනම් කොච්චර තව සූක්ෂමත්වයක් එතන තියෙනවද? යෝනිසු මනසිකාරය කියන්නේ. එහෙනම් ඒ යෝනිසු මනසිකාරය ඇතිවිය යුත්තේ කරද්දී නෙවෙයි. කරද්දී යෝනිසු මනසිකාරයක් තියෙනවා. නැත්නම් නෑ මොකද කරන්න වෙනවනේ. හැබැයි ඒකත් තව හිතන්න එකක් තියෙනවා. කරනවා කියන්නේ මොකද්ද? ඉතින් හරි ඉතලා බැලුවොත් අපි අප බුදුරජාණන් ධර්මය අහන එක ගැන හිතලා බලන්න. දැන් අපට ඔන්න කරනවා කියන එකයි ධර්මය අහනවා කියන එකයි දෙකක් නේ. භාවනා කරනවා කියන එකයි ධර්ම අහන එක දෙකක් නේ. අපි ධර්ම අහනවා කියන්නේ පොඩ්ඩක් විතර බලමු. ඒ කියන්නේ ධර්ම අහනවා කියන්නේ මේ නිවන් මාර්ගට ඇහෙනවා. දැන් යෝනිස් මානසිකාරය. දැන් මේ ඉන්නේ වර්තමානයේද නැද්ද? ඈ? වර්තමානයේනේ. දැන් අපි තුල යෝනිස් මානසිකාරයක් නම් ඇති විය යුත්තේ ධර්මය ඇහෙද්දී අපි ඉන්නේ වර්තමානයේ. දැන් අපිට වෙන වෙන වෙන විදිහකට කියන්නේ යෝනිස මනසිකාරයක් ඇති වෙන්න විදිහක් නැහනේ. අරක කනට ඇහෙන සද්දය අපි සාමාන්‍ය සරල කණයි සද්ද විඥාන එකතු වීමෙන් ඇහිලා අපිට මේක ඇතුළට ගිහිලා මොළයට ගිහිලා මේක අපට හම් වෙනවනේ මොකද්ද මේ කිව්වේ කියන ඒක විතරක් අපට හම් වෙන. අපි සරලව ගත්තොත් සිහිය පවත්වනකොට අපි අරමු මනසට අරමුණ එන සිහිය පවත්වන. කනට හැදෙන මේ කනට ඇහෙන ශබ්දයේ සිහිය පැවැත්වීම. කොච්චර අවධානයක්ද? ඒ අවධානය විශාල අවධානය. එතකොට එතන වර්තමානයක නෙමෙයි දෙන්නේ. සම්පූර්ණ වර්තමානය. එතන තමයි නිවැරදි වර්තමානයට ඉස්සල්ලාම යන්නේ. ඒ හරියටම ඇහුවා. හරියටම අහපු තැනදී ඉපදුන යෝනිසමනසිකාරය. ඒ යෝනිසමනසිකාරය ඉපදුනේ තමන්ගේ කෝණයට ගැලපුණේ නැහැ. බුද්ධ සත්‍යයයි තමන්ගේ කෝණයට ගැලපුණේ නැහැ. එතනදී යන්න යෝනිසමනසිකාරය කියන එක ඉපදුනා. එතන සම්පූර්ණ ඒ ප්‍රායෝගිකත්වය තමයි භාවනාය බහුලීකතාය බවට පත් වෙන්නේ. නිවන් මාගේද. හැබැයි ඉතින් ඒ සඳහා යන්න අපට තියෙනවා ටික ටික ටික ටික දේවල් කරන්න. නමුත් අන්න එකයි ඉතින් යෝනිස අපට එකක් පැහැදිලි වෙනවා. මේ හැම දෙයක්ම අපි ඇති කරගත යුතු කුමක් පිණිසද? යෝනිස මනසකට ඇති කරගන්න. මොකද දැන් බාහිර බාහිර ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. දැන් අපට අපි හිතමු මම කිව්වට නැත්නම් ධර්මයේ මම අපි හිතමු මම හම්බුන්නේ නැහැ කියලා. මේක එහෙම තියෙනවනේ. බුද්ධ වචනේ. බුද්ධ වචනේ එහෙම තියෙනවා. ප්‍රශ්නේ තිබුණේ බුද්ධ වචනේ නෙමෙයිනේ. අපි වෙන වෙන දේවල් වලට ගියේ ධර්මයේ ප්‍රශ්නේ තිබිලා නෙමෙයිනේ. ඇතුලේ ප්‍රශ්නේ තිබිලා. එතකොට එහෙනම් අපට හැම එකකින්ම හම්බ වෙන්න ඕන එකම එක දේ යෝනිස් මානසිකාරය ඇතිවීම පිණිස යම් කිසි කරුණු ටිකක් ඒක හම්බ වෙනවා නම් මොකද ඒක යෝනිසමාංශ කරලා උදා වුණා සත්‍ය අරුණ උදා වුණාම කියනවා. ඒක සත්‍යම සත්‍යනේ. ඒක සත්‍යම සත්‍යයි. එතකොට බලන්න මේ මේ මේ හිතීමේ හැකියාව ඊතර වෙන්න හේතු වෙනවා. නිකන් එකක් නෙමෙයි. එතකොට එහෙනම් අන්න ඒ කරුණු ටිකත් එන්නට ඕනේ යෝනිසමාංශ කාර්යය. එතකොට ප්‍රායෝගික භාවනාව සිදු කරනකොට විතක්ක ਵਿਚාරය හා ඊට එහා ගියප සියුම් විතක්ක සිදුවන ਵਿਚාරය. ඇතර මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මම ඒක ඒක කියන්න කැමති නැහැ. සමහර ඒවා එකක් තියෙනවා මට මතක සූත්‍රය අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා මේ විතක්ක ਵਿਚාර කරලා ඊළඟට විතක්ක නැද ਵਿਚාරය තුලක් තියෙන. හැබැයි ඒක නම් මට මතක නම් මෛත්‍රී ආදී භාවනා කරනකොට තමයි කියන්නේ. නමුත් මේ මේවත් එක කතා කරනවා මම හිතන්නේ. අංගුත්තර නිකාය තියෙන මට සූත්‍රය මතක වෙන්නේ හරියටම. ඒතර ਵਿਚාරය විතරක් විතරකේ නෑ. සියුම්මයි. සියුම් ਵਿਚාරය. ඒක සම්මතෙදිත් එනවා. විදර්ශනාවලිත් එනවා. ਵਿਚාර ਵਿਚාරයත් දැන් අපි ගත්තොත් මේ ලෝකේ මානසිකාරයකින් තුර ලෝකේ පවතින්නේ. විචාර දැන් අපි දෙවෙනි ධ්‍යානයකට විතක් ਵਿਚාර දුර වෙනවනේ. ඒකේදී විතක් ਵਿਚාර දුර වෙනවා. ඒ මානසිකාරය දුර වෙන්නේ නෑ. <laughs> නෑ ඊතක් ਵਿਚාරේ. අපි ඇතුලෙන් කතා කරන ගත ඊතක් ਵਿਚාරේ. මානසිකාරය කියන එක අහු වෙන්නේ ඊතක් ਵਿਚාරේ තියෙන තැනදී. මොකද හේතුව ලොකු දෙයක් හම්බෙන්නේ. සියුම් දෙයක් හම්බෙන්න ලොකු දෙයක් අයින් වෙන්න ඕනේ. ලොකු දෙයක් අයින් වුණාම සියුම් දෙයක් හම්බෙන්නේ. එතකන් අපට සියුම් දෙයක් හම්බෙන්නේ නැහැ. විතක් ਵਿਚාරය අයින් වෙච්ච තැන තමයි මනසිකාරය කියන එක හම්බෙන්නේ. එතකොට සමතේ පැත්තෙන් මනසිකාරය කියන්නේ මේක හම්බෙනවා. ਵਿਚාරයක් විතරයි. ਵਿਚාරය ਵਿਚාරයක් තියෙනවා. ඒ ਵਿਚාරය කියන එකට තියා ගියප එක මනසිකාරය. ඒ මනසිකාරයට තියා ගියප එක තමයි ආර්ය ඒ කියන්නේ ඒක ලෝකෙට හම්බෙන්නේ නැති එක. නෑ ඒකත් ලෝකෙට හම්බෙන්න පුළුවන්. මොකද හේතුව අසඤ්ඤ කියන්නේ ලෝකේ ගත් අසඤ්ඤ අසඤ්ඤත් එහෙමයි අරූපෙත් එහෙමයි ලෝකේ ගත් ආරම්මණයක් නෙමෙයිනේ. කියන්නේ ලෝකේ ගත්ත කියන්නේ ලෝකේ අපට මේ මේ මේ මේ ලෝකේ ඒ කියන්නේ අපි දැන් ආකාශ අනන්තයි තමයි ආකාශ අනන්තයතන. ආකාශ අනන්තයි කියලා මම නිකන් හිතලා හරියන්නේ නැහැ. ආකාශය අනන්ත බව දැම්මවට හිතන එකක් නෙමෙයි. කියන්නේ අකසන් සමාධිය සමා ආකාසානංචායතන කියන්නේ මම ආකාසනන්තය කියලා මේ දැන් හිතන එකක් නෙමෙයි. හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ ආකාසනන්තය කියන්නේ හම්බෙන්නේ. ආකාසනන්තය කියන්නේ හම්බවීමක්. ප්‍රත්‍යක්ෂයක්. හැබැයි ආකාශය අනන්තය කියන ප්‍රත්‍යක්ෂ ආරම්මණයක්. ඒතන විතක් ਵਿਚාර නෑනේ. ආකාශය අනන්තය කියන විතක් ਵਿਚාරයක් නෑ. උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාව කියන්නේ ඒතර බලන්න මේ ආලාකාරම් උද්දකරම් පුත කොච්චර දයක් හොයන්න දිනවද? ආලාකාරම් උද්දකරම් පුත් වගේ කොච්චර දයක් හොයන්න දිනවද? ඒ කියන්නේ ඒ ඒ ඒකයි ඉතින් ඒ කාලේ ඒකට ඒ ඒ ශාස්ත්‍රවරුන්ට කොච්චර මේ කියන්නේ මේ sannivedana නැති දැන් අපිට මේ මෙච්චර ඉන්ටර්නෙට් තියෙද්දි මෙච්චරම තියෙද්දි මේ හරි දෙයක් කියන එක ඇහෙන්නේ නැහැ හැමෝටම. මෙච්චර තාක්ෂණය අර sannivedana නැති තියෙන කාලෙත් අලරකාර මුද්දකරම් පුත්ත ගැන දන්නවද? මේ sannivedana තියෙන කාලෙත් දන්නේ නැහැ. sannivedana නැති කාලේ ඇයි දන්නේ ඉච්චර? කොච්චර කීර්තිරාජයක් ගිහින් දිනවා. නිකන් යන්නේ නැහනේ. අති විශේෂ හැකියාවක් තියෙන නිසා. එතකොට මේ ආකාසනන්තය කියන එක අපේ නිකන් හිතන ආරම්භණයක් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂයක්. ආකාසනන්ත බව. ඒක විතක් ਵਿਚාර දුරු කරපේක. දෙවෙනි විතක් ਵਿਚාර දුරු කරලා තියෙන්නේ. ආකාසනන්ත කියන විතක් ਵਿਚාර කරන එක නෙමෙයි. එතකොට බලන්න මේ බුදුරණවහන්සේ ධර්මයේ හැටියට අරූපාවචර සමාධියකට රැවටෙනවා කියන එක වෙන්නේ නැහැ කියන එක වෙන්නේම නැහැ නේ. ඒකෙන් රැවටෙන්නේ නැහැ කියන එකක් වෙන්නේම නැහැ කියන්න පුළුවන්. රැවටෙනවාමයි. ඒ කියන්නේ අපි තුන් ධර්මයේ හරියට ඉගෙන ගත්තේ නැත්නම් බුදුරණවහන්සේගේ ධර්මයේ ශ්‍රද්ධාව ආවෙන්නේ නැත්නම් ඒ ප්‍රතිපදාවට වැසගත්තේ නැත්නම් හිතන්න පුළුවන් වේද ඔය තැනකට ගිය කෙනෙක් අයින් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒක මේ ප්‍රත්‍යක්ෂයක් නේ. දැන් හැබැයි අජිතලාට තිබා ඒ හැකියාව. අර 16 දෙනාට පාරායන ඒකත් ඒ නුවණ තියෙනවා. ඒක නෙවෙයි. එයාට තිබුණා. ඒ අය හොයාගෙන ආවනේ ඒක ඊට වඩා හැදයක් තියෙනවා කියලා. ඊළඟට බලන්න ආලලකාර මුද්දකරම් පුතුලගේ නිහතමානීක බෝධිසත්වයන්ට අවුරුදු 29 එක මේ බෝධිසත්වයන්ට තියෙන නිහතමානීකම. ඉතින් ආලලකාර මුද්දකරම් පුත්ත කියන්නේ මහා ඒ කාලේ ප්‍රසිද්ධ වයෝවෘද්ධ මහා තපස්. මහා ශාස්ත්‍රවරු. ඒ ශාස්ත්‍රවරයාට තිබුණ අවුරුදු 29 සිද්ධාර්ථ බුදු බුදුේ බුදු කෙනෙක් නෙමෙයිනේ. සිද්ධාර්ථ ගෞතමයා කියන්නේ පිළිගන්න. ඒ නිහතමානීකම. බුදු කෙනෙක් කියන එක නෙමෙයි. බෝසත්වෙක් කියන එක. ඒකනේ බුදුරණවහන්සේ ඉස්සල්ලාම බැලුවේ ධර්මයේ දෙන්නේ ඒ අයට. ඉතින් නිකමට අපි හිතලා බැලුවොත් පුංචි සමාධියක් තියෙන අයට බෝධිසත්වයෙකුට මේ මේ දැන් මේ බුදු කෙනෙකුගේ බණනේ කියන්නේ බෝධිසත්ව කෙනෙක් කියපු දෙයක් කියපු නෙමෙයිද? දැන් මේ මේ කතා කරන බුදු කෙනෙකුගේ බුදු කෙනෙකුගේ ධර්මයනේ මේ කතා කරන්නේ. එතකොට එහෙනම් ඒ ආලාකරම් බුද්ධ කරම් පුත්තලාගේ තිබිච්ච ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඊටත් වඩා පහත් දෙයක් තියෙන කෙනෙක් මේ බුදුන් වහන්සේගේ ධර්මය මේකයි කියලා පෙන්වද්දි නෙමෙයි නැත්තම් අර හැකියාව නෑනේ කියන්නේ. එතකොට ඒක න කවදාවත් නෑ මේක බුදුන් වහන්සේගේ නැති ධර්මයක් කියලා නැති බුදුන් වහන්සේගේ නොවන ධර්මයක් ඒක වැරදි කියලා පෙන්වන්නේ කොහොමද මෙන්නේ? ඈ? නිවනට අදාළ නැතිව බුදුරන් වහන්සේගේ නොවන ධර්මයක් ඒ තමන් ගත්ත ප්‍රත්‍යක්ෂේ වැරදි කියලා පෙන්නුවත් නැමෙන්නේ නැහැ කොහොමවත්. දැන් මේක පෙන්නන්නේ. මේ පුංචි සමාදයක් ඇති කරේ. එතකොට එනම් බලන්න අර අර කට්ටෙන් තිබිච්ච හැකියාව. එහෙනම් මේ නිදහස් එකයි මෙච්චර කාල හසර ආවෙනේ. එතන සසරේ මෙච්චර කාලයක් එන්නේ නෑනේ. දැන් අනවරාග්‍රහය කියන්නේ කොනක් නොපෙනෙන පුබ්බේ නිවාසයක් තියෙන බුදුරජාණන් වහන්සේලා කොනක් පේන්නේ නෑ. කොනක් නොපෙනෙන බිනිවාසයක් තියෙන බුදුරන් වහන්සේලත් කොනක් පේන්නේ කියන්නේ. ඉතින් එච්චර ගමනක් ආවා කියන්නේ හැබැයි අන්න ඒකයි තමයි අපි හැම වෙලෙම බලන්න ඕන නැත්තේ මේ එක වෙලාවකදී මේ අපිට මොකක් හෝ එකක් තියෙනවා මේකට ගරු කරන්න. මොකක් හෝ එකකින් මේකට කියන්නේ ගරු කිරීමක් එනවා. අන්න ඕක තමයි හැකියාව වැඩෙන. ඒ කියන්නේ හැකියාවට ලක්ෂණයක් වෙන්නේ. ඇයි මේ මේ සත්‍යරේ ගරු කරන්නේ? කොහොම හරි යෝනිසුමනසිකාර ඉපදුන නැති වුණාට හරියට දිඨිනිච්ඡාන කන්ද ධම්මනිච්ඡාන කන්ද හරියට ආවේ නැතුණාට මේකට ගරු කිරීමකට යන්න ප්‍රතිපදාවක් එනවා. එතකොට මේකට ගරු කිරීමක ප්‍රතිපදාවක් එනවා කියන්නේ එයාටනේ හැකියාව කවදාද ඇති වෙන්නේ තියෙන්නේ. පැයක් ගියා දන්නේම නැහැ නේ. එතකොට ඒ වගේ අවස්ථා ඇත්තටම එනවා ප්‍රායෝගිකව මේ කියන්නේ විචාරයකින් තොරව ప్రత్‍යක්ෂව කියන්නේ ඒ කාරණාවේදී ලෝකයේ මට්ටමින් තියෙන අත්විඳින දැන් අපි හිතමු අපට යම් කිසි දෙයක් මේ ලෝකේ අත්විඳිනකොට අනිවාර්යෙන් අත්විඳින්න තියෙන්නේ මට ලෝකේ තියෙන දෙයක්ද ලෝක නැති දෙයක්ද මේ ලෝකේ අත්විඳින්න තියෙන්නේ ලෝකේ තියෙන දෙයක්නේ නැති දෙයක් අත්විඳින්න බෑනේ කිසි විදියකින් මට අත්විඳින්න ලෝකේ තියෙන දෙයක්මයි දැන් ලෝකෙන් ඊතරන දෙයක් මම අත්විඳිනවා කියන්න බෑනේ පුළුවන් කියන්නේ. ලෝකෙන් ඈතර වෙන දෙයක් මම ඒ මං අත්විඳින්නේ කොහොමද ලෝකෙන් ඈතර වෙන දෙයක්? ලෝකේ තියෙන දේ මට අත්විඳින්න තියෙන්නේ. එතකොට ඈතර එහෙනම් බලන්නකො ඈතර වෙන ඈතර වෙන දේ අත්විඳින්නේ නැහැ නේ. ඈතර වෙන ඈතර වීම අත්විඳින්නේ කතා කරන්න බෑනේ. ඈතර වීම අත්විඳින්නේ කියනවා නම් අත්විඳින්නේ මම මේ ලෝකෙන් ඉන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව සහගත ලෝකෙන් ඉන්නේ. හැබැයි නුවණ සහ නුවණ තියනවා නුවණට ලෝකේ හැම වෙන එක තියෙනවා දෙකක් තියෙනවා. නුවණට දැන් අර උදාහරණයක් ගත්තොත් විඥානයේ ඉන්නේ ප්‍රඥාව දැනගන්නේ. ප්‍රඥාවනේ දැනගන්න විඥානය. ප්‍රඥා විඥාන දැනගැනීමක් තියෙනවා. හැබැයි ප්‍රඥා විඥාන දැනගත්තේ මායාව බව දැනගන්න ඕනේ. ප්‍රඥා බව විඥාණයෙන් දැනගත්තේ මායාවකනේ. විඥාණي අවබෝධ කිරීම ප්‍රඥාව ප්‍රඥාව හම්බුනේ විඥාණයට ඒක මායාව. මායාව ලෝකේ. ඒකයි මම කිව්වේ මේ මේ ඊතරවන ප්‍රතිපදාව කියන එක හරි සූක්ෂමයි. ඒ කියන්නේ හැම වෙලෙම තියෙන දේ තමයි අපට මේ මේ කියන්නේ ස්ටෙප් එකකට නැත්නම් මොකක් හරි එකකදී අපට මේ ලෝකයේ පැත්තයි ඊතරවන පැත්තයි අතර හම්බ වෙන දේ සමාන වියුතුද නැද්ද? ඒ කාරණාව හරියට අහන්නකෝ. ලෝකයේ පැත්තේයි ඊතරවන පැත්තේ ප්‍රතිපදාවේදී හම්බ වෙන දේ සමාන වියුතුද නැද්ද? අත්දැකීම හම්බ වෙන දේ සමාන වියුතුද නැද්ද? ලෝකයේ පැත්තේයි, ඊතර වන පැත්තේයි ප්‍රතිපදා දෙකේදීම හම්බ වෙන දේ සමාන විදිහට නැද්ද? සමාන විය යුතුයි. ඒ සමාන විය යුතුයි. ඒ ලෝකයේ පැත්තේ ලෝකයේ දෙන්නේ හම්බෙන්නේ. හම්බ වෙන දේ කියලා මං කිව්වේ. ඊතර වෙන පැත්තේ හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ ලෝකෙටනේ. ඊතර වෙන පැත්තේදී හම්බ වෙන්නේ ලෝකෙටනේ. ඊතර වෙනකොට හම්බ වීමක් වෙන්න බෑනේ. ඊතර වෙනකොට හම්බ වුණ හම්බ වීමක් හම්බ වෙච්ච බවක් වෙන්න බෑනේ. එතකොට එහෙනම් ඊතර වෙද්දිත් යමක් හම්බ වෙනවා නම් ඊතර වෙන්නේ නැතුව තියෙද්දිත් යමක් හම්බ වෙනවා නම් ওই දෙක එකක් වෙන්න ඕන. නෑ හම්බ වෙනවා කියනකොට හම්බ වෙන්නෙක් ඉන්නවනේ. හම්බ වෙන්නෙක් ඉන්නවා. හම්බ වෙන්නෙක් ඉන්නවනේ. එතකොට දැන් ඊතර වීම කියන කාරණාවේදී දැන් අපි මග කියනකොට මගම දැක්ම කතා කරනකොට හම්බ වීම කතා කරන්න බෑනේ. ඒ කියන්නේ මග මග කතා කරනකොට නිවීම ඒ කියන්නේ සත්‍ය දැකලා නිවීම කතා කරනකොට හම්බ වීමක් කතා කරන්න බෑනේ. ඒ හම්බ හම්බ වීමක් කාටද? දැන් ඊතර වෙන ඊතර වෙන දේ හම්බ වෙන්නේ කාටද? මටනේ. එහෙනම් ඊතර වීම හම්බ වෙනවා අනිවාර්යෙන් මට. කියන්නේ ලෝකෝත්තර යන කෙනාට හම්බ වෙනවා ඊතර වීම. ලෝක යන කෙනාට හම්බ වෙනවා. ඒතර ඔය දෙක එකක් වෙන්න බෑ. ඇයි දෙකම මටනේ හම්බෙන්නේ? හැබැයි අන්න ඒකයි ප්‍රඥාව විඥාණය දැනගත්තනේ. බොරු බව වැටහීමක් හැබැයි වැටහීමක් වුණාට ලෝකේ ඉන්නවනේ. දැන් බලන්නකොට නිකන් කල්පනා කළා සෝතපන්න කෙනා රාගයෙන් කටයුතු කරනවා. අනාගාමී කෙනා අරූප ලෝකේ කටයුතු කරනවා. අනාගාමී කෙනත් පුතජන සමාධිලාභය කියන හතර වෙනසක් නැහැ නේ ලෝකේ. අනාගාමී ආකාසානංචායතන කෙනත් පුතජන ආකාසානංචායතන කෙනත් ආකාසානංච සමාපත් වෙනසක් නැහැ කිසි වෙනසක් නැහැ. ඒ කියන්නේ දෙන්නම එකම ආශි විඳිනවා. ඒ එකයිනේ ඔක්කොම සංස්කාර ටික එකයි. අර වැටහීම නිසා පුත මේ අනාගාමී ආර්ය ශ්‍රාවකයා පිරිනම් පානවා. ආයුෂ ඉවරනහම ස්වභාවෙ දෙකයි. වෙනසක් නෑ දෙන්නගෙම. ඒක වැටහීම පුජ්‍යලයට නෙමෙයිනේ. අන්න ඒක වැටහීම පුජ්‍යලයට නෙමෙයිනේ. පුජ්‍යල නැති බවනේ වැටහීම කියන්නේ. වැටහීම කියලා කියන්නේ පුජ්‍යල වැරදි බව. ඒතර නම් අනාගාමී කෙනාගේ නේව සංඥා නා සංඥායතන රටීමේ වැටහිම යට තියෙනව නැති. අනාගාමී වෙච්ච ආකෘඥාත සමාපත්තිලාභී කෙනාට වැටහීම එයාට තිබීද බෑනේ. වැටහීමේද එයා නැහැ කියලා නම් වැටහීමේදී හම්බෙන්නේ එයා නැහැ කියලා. එහෙනම් එයාට වැටහීමක් තියෙන්න බෑනේ මේ. ඒ ස්වභාවය. හැබැයි මේ ලෝක මට්ටමේදී කතා කරන්න පුළුවන්. මොකද ඒක ඒකයි ලෝකයේදී වෙනසක් වෙනවනේ. ලෝකේ විවිධයි නානත්තයිනේ. අත අරව නානත්ත නෑනේ ඒකත්තයි. දැන් අපි රාගේ භුක්ති විඳොත් අනාගාමී කෙන සෝතපන්න කෙන රාගේ භුක්ති විඳීමයි පුතඥය භුක්ති විඳීම දෙකක් තියෙනවා. මොකද දෙකක් තියෙනවා කියන්නේ ආස්වාද දෙකක් නෙමෙයි. ආස්වාද එකයි. නමුත් දකින්න කෝණ දෙකක් තියෙනවා. අන්න සංකතේ පුතඥය කෙනා සංකත බව දකින්නේ. ආරශාවකේ සංකත බව දකිනවා. අනාග සකදාගාමී කෙනාගේ හැබැයි වෙනස් තියෙනවා. ඒ කියන්නේ සෝතාපන්න කෙනා සකදාගාමී කෙනාගේ රාගයේ භුක්ති විඳීම දෙකක් තියෙනවා. මොකද හේතුව අරක තුනී වෙච්ච නිසා. එතකොට සංකතේව දැක්කට පිටින් වෙනස් වීමක් වෙනමත් ඒ ආපෝ වෙනස් වීමකුත් තියෙනවා. එතකොට එහෙනම් අන්න එකයි මේ ලෝකෝත්තර මාර්ගයේ තියෙන සියුම් භාවය. අත්විඳලා පස්සේ අත්විඳ බව හම්බ වෙනවා. නැත්නම් නෑ. අත්විඳ බව හම්බෙන්නේ ලෝකයේ දෙයක් එක්කනේ. අත්විඳින බව හම්බ වෙන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම. ඒකයි ප්‍රඥාමුතු රහතන් වහන්සේ ගැන කියන්නේ ලෝකේ ඔක්කොම හැම සමාධියකටම යනවා කියන්නේ. ඇයි මේ ලෝකේ සත්‍ය අත්දැකීමකට යනවා? හැම දෙයකම සත්‍ය. එහෙනම් සමාධියට යනකොට ඒ සමාධිය ඇති බව හම්බෙන්නේ නැද්ද? සමාධිය ඇති බව හම්බෙනවා. ඒතර පුතඥයට යාර ශ්‍රාවකයාගේ දෙන්නට මේකම දෙන්නේ හම්බෙලා තියෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. ආර ශ්‍රාවකයට වඩන්න බෑ. එයා වඩන ක්‍රමයට ගිනත්තා. එයාට හම්බුනේ වෙන ක්‍රමයකටනේ. සමාධිය සමාධියට යනකොට වඩන ක්‍රමයට ගියේ නැත්නම් එක්ක එතනදී ගියා පටන් ගන්න ඕනේ වඩන ඒ අදාළ ක්‍රමයේ සමාධිය වඩන ක්‍රමය. ඒ අරමුණ අල්ලගෙන. ඇයි ඒකට පවත්වන්නට යම් හැකියාවක් තියෙන උට්ටාන කුසල, තితి කුසල, සමාපatti කුසල කියලා සමාධිය කුසලතාවය තියෙනවා. එතකොට ඒ ඒ කුසලතාවය යාට ගිහිල්ලා නෑනේ. එයා කරේ වෙන වැඩන්නේ. එයාට වැරදි බව හම්බ වී යද්දී එයාට ඔන්න දැනගත්ත විඥාණයෙන් යමක් හම්බුච්ච බව. දැන් මොකද වෙන්නේ? කරගෙන ගිය වෙන වැඩක් හම්බුන වෙන දෙයක්. වෙන දේ හම්බ වෙනකොට ඒ හම්බ වෙච්ච දේ හැබැයි ලෝකේ දෙයක්. ලෝකේ දෙයක් හම්බුනේ. ලෝකෙ නැති එහා දෙයක් නෙමෙයි හම්බුනේ. මට හම්බුනේ ලෝකේ දෙයක්. හැබැයි මේ ලෝකේ දේ හම්බ වෙනකොට අර වැටහීමත් එක්ක හම්බුනේ. අන්න ඒක සාධාරණ. අන්න ඒ නිසා තමයි යාගේ එයාට කල්පනා කිරීම හැකියාව තියෙද්දි එයාට ඒක හම්බ වෙනවා. කල්පනා කිරීම හැකියාව නැත්නම් ඒක හම්බෙන්නේ නැහැ. අන්න ඒක සමාපත්තියකට ගියාම කල්පනා කිරීම හැකියාවක් එක නෙමෙයි තියෙන්නේ. එතනින් මෙහා එන්නකොට සමාපත්තියකට යන්නේ නැතුව සමාපත්තියකට නොගිහින් ඉන්න කෙනෙකුට අන්න කල්පනා කිරීම හැකියාව තියෙනවා. එයාට මේ මේ මට්ටමින් කතා කරන්න පුළුවන්. සකස් වීම ඉති බාර ගන්න ගැතියක් නැහැ නේ දැන් ආවිෂාවකදී රහතන් වහන්සේගේ නේ සකස් වීම දකින ස්වභාවයෙන් විතරක් නෙවෙයි ඔව් නෑ අපිට මුල මුලින් ඉඳලා ඒ එතකොට එයාට නිවසඤ්ඤා කතා කරන්න බෑ. ඒ කියන්නේ මේ මේ නෑ එහෙමනේ මම කිව්වේ. ඒ කියන්නේ මූලිකව කියන්නේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනයේ අත්දැකීම ලැබනකොට අරහත් පල්ල සමාධිය කතා කරන්න නේ මට්ටමේදී. ඒ කියන්නේ අපි සෝතපන්න කෙනායේ සෝතපන්න කෙනාගේ ඒ විදර්ශනාවෙන් යන දේ යනකොට නියසනාසනය කතා කරන්න බෑ. මොකද හේතුව එතනින් එයා ඒක දැක්කන හරිය නිදහස් වෙනවනේ. එතනින් මෙහා සෝතපන්න කෙනෙකුට නැත්නම් සකදාගාමී කෙනෙකුට විදර්ශනාවෙන් යන කාරණා කතා කරන්න පුළුවන් වෙන්නේ නියසනාසනයනේ පල්ලය සමාධියක් විතරයි. සත්‍ය දැකීමේදී. මොකද හේතුව සත්‍ය දැක්කනම් සමාපත්තියේදී සත්‍ය දැකපු තැනදී සරලව හිතන්න ඕනේ. සත්‍ය දැකපු තැනදී සත්‍යදී හම්බ වෙන අවිද්‍යාවනේ. හරියටම සත්‍යයේදී දැක්කනේ දැන් ප්‍රඥාවෙන් දැකීම තියෙනවා මාර්ගයේදී සාක්ෂාත් වීමක් වුණා නම් අවිද්‍යාව කියන එක දුරු වුණා නම් හරියටම සත්‍ය ඥානයකින් ඉක්මවලා මොකද සත්‍ය ඥානය ප්‍රඥාවක්නේ සත්‍ය ඥානය ප්‍රඥාවකේ නමුත් ඒක ඉක්මවලා ප්‍රත්‍යක්ෂයක් හම්බුණා නම් විද්‍යාවනේ එතකොට ඉතින් එයාට ආයෙක ඉන්න බෑනේ. ඒක හම්බුණා නම් එයාට විද්‍යාවනේ හම්බෙලා තියෙන්නේ. විද්‍යාව හම්බුණා නම් එතන ඉඳීම කියන එකේ දෙන්නේ නෑනේ. එතකොට ඉතින් එයාට මැනීමක් නෑනේ. ඉඳීමේ දෙන්නෙත් නෑ මනින්නේ හිටියොත් නේ. මනින්නේ හිටියොත්. එහෙනම් ඉඳීමේ දෙන්නේ නැත්තම් මැනීමේ දෙන්නේ හැබැයි එහෙම නැතුව හම්බ වෙනවා. තැනකදී බෞද්ධනාස දේශනා කරන්නේ දැන් අපි නේව සංඥා සංඥාතන ගැන කතා කරනවා නම් අර ගාම සංඥාවෙන් ශුන්‍යයි, කාමෙන් ශුන්‍යයි, ගාම සංඥාවෙන් ශුන්‍යයි, රූපාවචර ඥානවලින් ශුන්‍යයි. මේ අපින් කියන්නේ තනින් ආකාසඥානයේ ඉන්නවා කියන අපින් කියන්නේ ශුන්‍යයි. හැබැයි අසුන් භාවයක් තියෙනවා. එතකොට ඒ ඒ අසුන් භාවය තුළ දැන් එතන හේතු විමුක්තියක් කියනක් තියෙනවා කියන්නේ. එතන විමුක්තියක් තියෙනවා. හැබැයි ප්‍රඥාවෙන් කියනවාස ප්‍රඥාවෙන් මේක මේ හට ගන්නා වූ ස්වභාවය දකින මොහොතේ ප්‍රඥාවෙන්ම නිදහස් වෙනවා ඒ කාරණේ. අර චේතෝමුක්තිය පැත්තෙන් කතා කරනකොට තියෙන ස්වභාවයයි ප්‍රඥාමුක්තියයි දෙන්න දෙක හරියටම දන්න කෙනාට දකින කෙනාට මේ දැන් මේ නිදහස් වෙන කියන පැනනවා කියලා කියන්නේ ඒක. ඔව්. ඔව් ඒ දෙකම දකිනවා. ඒකට මොනවද දැන් අර පිළිතලා වඩන කෙනා. ඒ කියන්නේ ඒකට බැසගෙන වඩන කෙනා. එතකොට එයා මාර්ගයේ නොදැන මාර්ගය උපදවා ගන්න නැතුව වඩන කෙනා. එතකොට එයාටත් යම් විමුක්තියක් තියෙනවා. එයා අර කියන ස්වභාවයෙන් වලින් විමුක්තයි. හැබැයි ඒ ඒ කියන මට්ටමට සමාපත්තිය විදිහට බැහැගෙන ඒ තුල එනවා ලෝක මට්ටම. හැබැයි ප්‍රඥාවෙන් දැකන දහසින් කෙනා මේ සියල්ලම මනාකොට දැනගන්න. ඒක තමයි ඒ වැටහීම කියන එක වෙනස්. ඒකයි. එතකොට මේ වැටහීමේ ශක්තියක් තියෙනවා. ඒ වැටහීමේ ශක්තිය දැනගත්ත විඥාණයන්නේ. ඒතර ලෝකයට අයිති මට්ටමකින් දැනගත්තේ. දැන් වැටහීම ඕනම දෙයක් දැනගත්තේ ලෝකෙ මට්ටමින්නේ. ලෝකෙ මට්ටමින් මැනීමක් තියෙනවා. එතකොට හැබැයි මේ ලෝකෙ මට්ටමින් මැන්නේ ඇත්ත. එතකොට ලෝකෙ මට්ටමින් මැන්නේ ඇත්ත. ඒතර බොරුවක් නෙමෙයි. ඇත්තක්. ඇත්තක් මැන්නේ. අන්න ඒක නිසා තමයි මේ දෙක පටලවෙන්නේ සමහරලාවට. ඒ කියන්නේ නුවණ තියෙන කෙනාට පැටලෙන්නේ නැහැ කොහොමත්. එයාට පැටලෙන්නේම නැහැ. මොකද එයා ඇත්ත දැකමින්ම නෑනේ. අනිත් කෙනාට තමයි ඇත්ත නොදැක්කොත් පැටලෙන්නේ. ඇත්ත දැක්ක කෙනාට පැටලෙන්නේ නැහැ. මොකද එයා දන්නවා ස්වභාවය. ස්වභාවය දන්න නිසා එයා ඒකට දැනගෙන ඇලෙනවා. දැනගෙන ඇලෙනවා හැබැයි ඒ ඔක්කොම කතා කරන්න පුළුවන් විතක්ක ਵਿਚාර කළ හැකි මට්ටමට. උපේක්ෂා මට්ටමක නෙමෙයි. ඒ කියන්නේ ලෝකයේ මට්ටමක ඉන්නවනම් ලෝකයේ මට්ටමක ඉන්නවනම් විතක්ක ਵਿਚාර කළ හැකි මට්ටමක ඉන්න කෙනෙකුටයි ඒ කතාව කතා කරන්න පුළුවන්. උපේක්ෂා මට්ටමක ඉන්න කෙනෙකුට කතා කරන්න බෑ ඒක. එයාට ලොකුත් දැන් අපි සාමාන්‍ය සරලව ගත්තොත් අනාගාමී හැම අනාගාමී කෙනාට කොටස් පහක්ද තියෙන තුනක්ද? අනාගාමී කෙනාට තියෙනවනේ පිළිවෙල තුනයිනේ. උද්දන් සෝතක්නිතාගාමි ඊළඟට අන්තරපරිනිබ්බායි ඊළඟට උපහාච්‍ය පරිනිබ්බායි. තුනක් තියෙනවනේ. එතකොට උද්දන් සෝතක්නිතා එතකොට මේ ඔක්කොම අනාගාමී අයට. එතකොට එහෙනම් ඒ අනාගාමී කෙනාගේ ප්‍රඥාව වෙනසන්නේ ඔය. අනාගාමී කියන්නේ ප්‍රඥාව වෙනසක්. එකිනෙක ඉන්නවා ඔක්කොම යනවා. බ්‍රහ්ම ලෝක පහටම. එකිනෙක වල කීප එකට කියලා අපි නම් පානවා. තව එක්කෙනෙක් ඉන්නවා අන්තරපරිනිබ්බයි. ඒ හැබැයි මේ ලෝකෙන් චුත වෙන්නේ පුජ්‍යලේ කැටියට. තුන් දෙනාම. හැබැයි හැකියාවෙන් ප්‍රඥාව වැඩි පාට අන්තරපරිනිබ්බයි. එතන වැඩිම ප්‍රඥාව. ඊළඟට උපහාච්‍ය පරිනිබ්බයි කියනාට. අඩුම උද්දහඳක් නිට ගන්න කෙනාට. බුද්ධාසත කණිතාගාමි කියන්නේ කල්ප 33000යි ආයුෂ. බුද්ධාසත කණිතාගාමි කියනගේ ආයුෂය කල්ප 33000යි. බලන්නකො ඉතින් බුදුම කොච්චර ආයුෂයක්ද කියලා. එතකොට ඒ ඒ කෙනා සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ. සෝතාපන්න කෙනෙක් නෙමෙයි. අනාගාමි කෙනෙක්. අනාගාමී අනාගාමී කෙනෙක්ගේ ආයුෂය කල්ප 33000යි. මුත්තසුත අකනිෂාගාමි. ඇයි? මුලාවක් තියෙනවනේ. දැන් ඒකේන හැබැයි ආකාසානංචායතන ඒව උපාදාන කරගත්තොත් එහෙම විඥානංචායතන උපාදාන කරගත්තොත් නිවසං තවත් වැඩි. දැන් ඒව උපාදාන නොකරගෙන මේ උපාදාන. ඒතොර ඒ ඒ උපාදාන ප්‍රබල වැඩි නේ ඔක්කොටම වඩා. ඒ උපාදානයයි දැන්. අරව නම් කමක් කර නැහැ කිය එකනේ සමාපත්තියනේ. නේ මේ උපාදානය ඒකනේ ප්‍රබල වැඩි. දර්ශනා උපාදානය කියන්නේ. එතකොට එහෙනම් බලන්නකො මේ උපාදානයේ ප්‍රබලත්වයනේ. ඒ කියන්නේ දැන් අපිට තියෙන්නේ මම මේකට උපාදාන කරගන්න තියෙන එකනේ ලෝකයේදී. උපාදානයේ මේ හම්මුනේ කියන එක හිතෙන්නෙම නෑනේ. ඒක නිකන් අපේ අපේ සංකල්පයක් විතරනේ මේ අපි කොච්චර කතා කරන්නේ මේ මැනීම උපාදානය කියන එක අපට තාම විතරකයක් විතරයි. මේකට උපාදාන වෙනවා කියන එක ඕන කෙනෙකුට තේරෙනවනේ සාමාන්‍ය කතා කරොත්. ඒක ඒක ඇත්තටම මේ පුතඥන මට්ටමේ ලෝක කෙනෙකුට හම්බ වෙන දෙයක්. එතකොට මේ උපාදානය කියන එක මැනීම ඇතිතන මැනීමයි උපාදානයයි මැනීමක් කියන්නේ උපාදානයක්. නැන්නා කියන්නේ එතකොට අපි මනින දේ කොච්චර සියුම් කරත් බලන්න එතකොට කතා කරලා අපි මේක හිතලා බැලුවොත් මනින දේ කොච්චර සියුම් කරත් උපාදානයේ සියුම් වීමක් කියලානේ උපාදානයේමයි මනින දේ කොච්චර සියුම් කරත් මැන්නේ මැනීම කියන්නේ උපාදානය මේක රූපෙද මේක වේදනාවද මේක සංඥාවද මේක හතර මහා ධාතුද මේක චිත්තයක්ද මේක චෛතසිකයක්ද මේක සුද්දාස්තක් මොන මැන්නත් <laughs> මැනීම තව සියුම් කරගෙන ගියත් උපාදානෙම වැඩිනවා. හැබැයි සියුම් කරගෙන යනකොට මං උපාදාන කරගන්න එක අඩු වෙනවා. ඒක සිදු වෙනවා. ඒකට මොකද්ද කියන්නේ පරිග්‍රහ. පරිග්‍රහ කියන එක සිදු නොවෙනවා. අන්න එතකොට මේ බ්‍රහ්ම ලෝකයට යනවා. ඒක හරියට කරගෙන යනකොට ඒ ඒ ප්‍රතිපදාවෙන් බ්‍රහ්ම ලෝකයට යනවා. හැබැයි උපාදානෙ දුරු වුණොත් නිවෙනවා. බලන්න එතකොට බලන්න නිවනට සත්‍ය ඥානෙ නිවීමට සත්‍ය ඥානයට එන්න කොහොමදනේ? දැන් බුදුරණවහන්සේ කියනවා නිවීම පිළිබඳ සත්‍ය ඥාණයට එන්න සේක වෙන්න ඕනේ කියලා. දැන් මේ කරුණු ටිකක් දැන් මේ කතා කරපු ටික එයා කල්පනා කරනකොට බලනකොට මේ නිවීම පිළිබඳව නිකම් අලුත් හිබිදීමක් එනවනේ නිවි කියන්නේ අපට තේරෙන්නේ නැති වුණාට නිවීම කියන කාරණා පිළිබඳව නිකන් නිරවුල් බව. එතකොට නිවීම නිරවුල් වෙන්නේ සමුදය හම්බීමේදී. කොහෙන් හරි සමුදය හරියට හමුන තමයි නිවීම නිරවුල් වෙන්නේ. නැත්තම් නිවීම නිවීම කියන නිරවුල් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ වගේ දෙයක් සිදු වෙනවා. ඇත්තටම සිදු වෙනවා. ඒ කියන්නේ සිදු වෙන්න ඕනේ. මොකද හේතුව ලෝකයේ මට්ටමකින් අධ්‍යක්ීම ලබන්නේ. ඒ නිසා ලෝකයේ මට්ටමක දෙයක් නිසා සත්‍ය වශයෙන් යන කෙනාටත් ඒ ලෝකයේ මට්ටම හම්බ වෙන්න ඕනේ. මොකද අධ්‍යක්ීම ලබනකොට අධ්‍යක්ීමේදී අධ්‍යක්ීම ලබන්න ඉන්නවනේ. ඇත්ත ඇත්ත අධ්‍යක්කේ. හැබැයි අධ්‍යක්ීම ලැබුවා. අධ්‍යක්ීම ලැබුවේ ලෝකෙට. ලෝකෙට ලබනකොට දැන් ටිකක් හිතන්නේ කාටවත් පුළුවන් මේ ලෝකේ හිත විදර්ශනා නැත්නම් හරියට භාවනාවක් කරනවා කියන එක විදර්ශනාවක හිත විසිර හිත විසිර විසිර කරන්න බෑනේ. ඉතින් එහෙනම් සමාධියනේ තියෙන්නේ. මම නැහැ කියලා දකින අත්දැකීම ලබන බවදී සමාධිය හම්බ වෙන්න ඕනද? මම නැති බව ලැබපු අත්දැකීම මට හම්බෙද්දී වික්ෂිප්ත හිතකර නෙමෙයිනේ දැකලා තියෙන්නේ. වික්ෂිප්ත භාවයකට නෙමෙයිනේ. එහෙනම් ඒක මම අත්දකිනකොට මට අනිවාර්යෙන් ඒක සමාධි මට්ටමක් විය යුතුයි. එහෙනම් ඒ නිසා තමයි බුදුරණවහන්සේ දැන් අනාගාමී වෙනකොට සමාධි පරිපූර්ණ වෙනවා. ඒක මොකද? ඒක අත්දැකීම් අලුතෙන් කරන්න දෙයක් නැහැ. විදර්ශනා කරන්න දෙයක් නැහැ ලෝකේ. <laughs> කියන්නේ පිහිටන්නේ කාමයන්ගේ. පිහිටලා තියෙන්නේ සමාධියමයි. සමාධිය කියන්නේ ධානව කියන්නේ මේ සමාපatti කුස ඒ කියන්නේ සමාපatti තුළ සම්මදලා ඉන්නවා කියන එක නෙමෙයි. සමාධිය සමාධිය කියන එක කාමයේ ඉක්මුවා. සංකල්පමීය රාගයේ ඉක්මුවා. සමාපත්තිය දැන් අපි සමාපත්තියට ගිහිල්ලා මුකුත් කරන්න සමාපත්තියට ගියාම ඒක විවහාර කරන්න බෑනේ. සමාපත්තිය කියන්නේ එක. දැන් සාමාන්‍ය පුතඥන මට්ටමින් අපි කතා කරලා බැලුවොත් සමාපත්තික සමාධිය කියන්නේ නැකිට නැකිට්ටොත් එහෙම. එයාට සමාධිය නැත්තේ නෑනේ. ඒ කියන්නේ යාගේ එයාගේ හිතේ අර සමාධියේ ඒ ලැබපු දේ එයා එයා මේ ලෝකේ කටයුතු කරාට සාමාන්‍යයෙන් සරලව හිතලා බැලුවොත් හොඳට සම්භාවනා කරන. ඒ කියන්නේ දැන් සාමාන්‍ය නෙමෙයි. නිතරම සමාපත්තියටම යොමු වෙලා ඉන්න කෙනෙකුට ජීවිතය ගත කරනකොට රාග එනවද? තරහ එනවද? එන්නේ ඇයි ඒක නේ ඒක නැත්තම් ඒක මොකද්ද සංකල්පමී රාගයෙන් නැත්තම් පටිගියෙන් නැත්තම් මොකද්ද? සමාපත්තියකට සම්බන්ධ නැති වුණාට සමාධියනේ. සමාපත්තියට සම්බන්ධ නැහැ. දැන් කාම රාගේ නැත්තේ, පටිගිය නැත්තේ මේ මේවත් ඔස්සේ සංකල්පම වශයෙන් යන්නේ නැත්තේ. දැන් අපි සරලව හිතලා බැලුවොත් එහෙම දැන් අපිට කාට හරි දැන් රාගය ගැන හිතක් ආවද? මේ කතා කරනකොට. තරහ ගැටීමක් ගැන හිතක් ආවද? වෙන වෙන දේවල් ගැන හිතක් ආවා. හැබැයි සමාපත්තියකට යන්නේ නැහැ. නමුත් හිතේ සමාධියක් ඇති වෙනවද නැද්ද? සමාධියක්. ඒතර සමාධියෙන් ජීවත් වෙන්න බැහැ. හැබැයි ඒක ලේසි නෑ. එක්ක ලෝකේ මට්ටමින් දැන් අපිට මෙවිල විතරනේ. පස්සේ නෙමෙයි ඒක. මෙවිල විතරයි. එහෙනම් ඒක ලෝකේ මට්ටමින් සමාපත්තිය කුසලයේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊතරණ මාර්ගයේ හම්බ වෙන්න ඕනේ. ඔය කර්ණ මොහක් කරේ හම්බුනොත් තමයි සමාධිය ජීවිතේ වෙන්නේ. ඒක පුතඥයට කරන්න පුළුවන්. ඉතින් එවැනි කෙනෙකුට ලෝකේ ප්‍රශ්නයක් නැත්නම් අය අල්බුදයක් ධර්මයේ අවශ්‍යතාවයක් නැහැ නේ අප හොයන්නේ. එතකොට ඒ වගේ දෙයක් අනිවාර්යයෙන්ම මාර්ගයේදී හමු වෙන්න ඕනේ. ලක්ෂණයක් මොකද ඒක ලෝකේ මට්ටම මනින දෙයක් නිසා. හැබැයි ඒ කරුණු මෙහෙමත් හම්බ වෙනවා. අපි විතක්ක ਵਿਚාරය කරගෙන යනකොට සිත එකඟ වෙනවා නම් අපිට මෙහෙම මෙහෙම කරනකොට හිතට ලොකු ප්‍රශ්නක් එන්න පුළුවන්. ඒක වැඩි. මෙහෙම ඔව් සල් උදාහරණයක් කියන මෙහෙම. දැන් අපි හිතමු ආනාපාන සතිය නැතුව ආනාපාන සතිය අපි තුමු ඒකට බුදුරණවහන්සේ කියපු දෙයක් ඔස්සේම කතා කරනවා ආනාපාන අපි මොනවද කසින වලින් කොහොමද තියෙනවද පටවි කසින ගැන හිතමු පටවි කසිනේ තුල පටවි හරි අමෝහරි කසිනේ අපි විතර්කයක් කරනවානේ ආරම්මණය ඒ වචනේ ඔස්සේ අපේ හිත එකගෙන යනවාද විතර්ක ඔච්ච හිත එකගෙන යනවාද නැද්ද හිත එකගෙන යනවා හිත එකඟ වීම ඔස්සේ ඒ කියන්නේ ඒ එකඟ උනේ පටවි බව හම්බවීමත් එක්ක පටවි පටවි පටවි බව ආපෝ ආපෝ ආපෝ බව මොන හරි දෙයක් ඔසෙත් එකඟ වෙනවා. එතකොට ඒ එකඟ වීම ඔස්සේ එකඟත්වයේ වැඩි වෙනකොට පටවි බව මානසිකාරයේ අඩු විය යුතුද වැඩි විය යුතුද? අඩු වෙනවනේ නේ. එකඟත්වයේ වැඩි වෙනකොට පටවි බව මානසිකාරයේ අඩු වෙනවා. ඒක අඩු වෙනවනේ. එකඟත්වය වැඩි වෙනවා. එන්නෙන් එකඟත්වය වැඩිනකොට තව ගොඩාක් සියුම් වෙනවන්නේ. ඒතර අපිට අනිත්‍යයි අනිත්‍යයි සංඛාරයක් අනිත්‍යයි කියන එකේ ලොකු වෙන්න බැයිද? පුළුවන් නේ. සංඛාර අනිත්‍යයි කියලා හිතන එකේදී අපි හරියට ඒකටම අවධානය යොමු කරලා හිතනකොට අපට හිත සියුම් වෙලා කියන්නේ මේ විතරකේ අඩු වෙන්න බැරි වේද සමාධියකට කියලා. හැබැයි විදර්ශනා වෙලාද නැද්ද? ඈ? ප්‍රබල ඒ කියන්නේ ගොඩාක් යන්නේ නැහැ. මොකද එක අරමුණක් නැතනේ. අරමුණකුත් තියෙනවනේ. නමුත් මෙතනදිත් ඒකයි ලෝකේ මට්ටමකට යම් කිසි මට්ටමකට යන්න පුළුවන්. යම් එක ඝාත්වයකට යන්න පුළුවන්. ලකුවට යන්න නැතුණාට අරූප සමාධිය නැත්නම් අර දැන් කසිනේ ලකු තැනකට යනවනේ. නමුත් යම් මට්ටමකට විතක්ක ਵਿਚාරය අඩු වෙලා හිත එකඟ හිත එකඟ වෙන තැනදී විතක්ක ਵਿਚාර අඩු වෙනවනේ. දැන් හුස්ම රැල්ල එක්ක බැලුවොත් හුස්ම රැල්ලෙත් අවධානයේ වැඩි වෙන්න වැඩි වෙන්න හුස්ම රැල්ල අඩු වීමක් නේ. ඒ කියන්නේ ප්‍රකටත්වය අඩු වෙනවනේ. මොකද හිත සියුම්නේ. හිත සියුම් කියනකොට ගොරෝසු දෙය ප්‍රකට නැහැ. සියුම් වෙච්ච හිතට සියුම් දේ ප්‍රකට වෙන්නේ. ගොරෝ හිත සියුම් නැති වුනහම ගොරෝසු දේ ප්‍රකට වෙනවා. එතකොට සමාධිය වැඩෙනකොට හිත සියුම් වෙනවා. හිත සියුම් වෙනකොට ප්‍රකට වෙන්නේ මොකද සියුම් දේ. විතර ලොකු විතරකේ අයින් වෙනවා සියුම් විතරකේ අහු වෙනවා. ඒක ක්‍රමානුකූලව එතකොට අර අනිත්‍ය කියන මම ඒකයි පුද්ගලිකව භවනා කරන්න කියලා දෙන්න කැමති. මම කියලා දෙන්න තමයි මම <laughs> දර්ශන භවන උපදේශ දීලා තියෙනවා සමහරව. කරුණ කියලා තියෙනවා. මම දෙන්න අකමැති ඒකයි. මොකද අපට අත්දැකීමක් ලැබෙනවා. හැබැයි අත්දැකීම විදර්ශනා කළා නෙමෙයි. අත්දැකීම ලැබෙන්නේ විතරකින්. විතරකින් ලැබෙන අත්දැකීමෙත් විදර්ශන අත්දැකීමමයි හම්බෙන්නේ. ඒ කියන්නේ ඒ විදිහෙම දැන් අපි අනිත්‍යයක් මෙනෙහි කරන්නේ. ඊළඟට සංස්කාරය බව හැබැයි ඒකේදී එක වෙනසක් තියෙනවා. අන්න ඒක ඒක හොඳට මතක තියාගන්න. අපිට අපේ විතරකයක් එතන තියෙන්නේ. අන්න වෙනස. එතන තියෙන්නේ අනිත්‍ය බව හම්බවීම නෙමෙයි. සංඛාර බව හම්බවීම නෙමෙයි. සංඛාර බව විතරකේ. අනිත්‍ය බව විතරකේ. මේක පටිච්චසමුප්පන්න බව විතරකේ. අනිත්‍ය බව සංඛාර බව පටිච්චසමුප්පන්න විතරකේදී හිත එකඟ වෙලා විතරකේ අඩ වෙලා විතරක සීමල යනවා. සම්මතයේ පැත්තෙත් ඕක යනවා වෙනම අරමුණකින්. විදර්ශනාව කියලා අපි ඒ අරමුණ විතර කරනොත් ඕක යනවා. එතකොට දැන් අපට අර ඒ කියන්නේ අනිත්‍ය භාවනාවක් කියන එක විදර්ශනා භාවනාවක් කියන්නේ කියලා දෙන්න බැරි එකයි. විදර්ශනාවේදී අනිත්‍යයි කියන එක හම්බ වෙන්න ඕනේ. සංඛාරය කියන එක හම්බ වෙන්න ඕනේ. එතනදිත් ඔක වෙනවා හැබැයි. එතනදිත් ඉන්නේ ඔකමයි. මේ සංගත එතනට එන්නේ ආය විකල්පයක් හරහාම. හම්බෙන්නේද? ඔව් හම්බෙන්න විතරක් කරාම. ඒ කියන්නේ ඒ අත්දැකීම හම්බෙන්නේ නේ. ඔව්. ඒක ඇත්ත. ඒක හම්බෙන්න විතර නැතුව හම්බෙන්නේ අනිවාර්යෙන්. මොකද නැතුව හම්බෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් හම්බෙන්නේ මොකද අපි තුම ඇත්තටම දකිනකොට ලෝකේ හැම ඇත්තටම දැක්කත් සත්‍යම දකිද්දිත් හම්බුණා නම් හම්බුනේ විතරකේ කියන මටනේ. හිත එතන විරාජයක් නැත්නම් සාමාන්‍ය සාමාන්‍යයෙන් අර සමත සමාධියකට වගේ තැනක යෙවෙන ගතියක් තියෙනවා. ඔව් එතකොට ඒ ඒ ඒ විතරකයක් ඔස්සේ යනකොට ඒ කියන්නේ ඇත්තටම ඒ සමතය ප්‍රබල සමතයක්. හැබැයි විදර්ශනාව කියලා කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ මේ ඒකයි මේ කියලා නුවණ වැඩෙන එකයි කියන්නේ අපිට එක ස්ටෙප් එකකදී යම් කිසි එක කාරණාවකදී යම් කිසි නුවණ වැඩෙනවා ඊට පස්සේ අපට අර එතනින් එහාට වැඩෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ වඩන්න යන්නේ නැතුව වැඩෙන්න දෙන්න ඕනේ. ඔව් වඩන්න ගියොත් එතනින් එහාට බෑ. දැන් අනේක මම අර උදාහරණ කිව්වේ අනාගාමී තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාම අනාගාමී. ඇයි ඉතින් මේ මෙච්චර නුවණක් තියෙන කෙනෙක් කල්ප 33000 කියන්නේ? අනාගාමී කෙනෙක් 33000 කියන්නේ ඇයි? එහෙනම් අර හැමෝටම පොදු නෑ මගපල ලැබුවත් පොදු නෑ ওই කාරණාව. ඔක්කොම අහු වෙන සම්භාවිතාවම තියෙනවා. අපට බෑ වැඩෙන්න ඉඩ දෙන්න. අපට ඕනේ වඩන්න. වඩනකොට සමතය අහු වෙලා යනවා. ඒක හැබැයි කරන්න ඕනේ වුණාට. හැබැයි අපට ඒකෙදි ඒකට වඩා පුළුවන්කමක් තියෙනවා නම් අපිට හරියට කියන්නේ වැඩෙනවා නම් වැඩෙනවා නම් හරියට බොජ්ජංගේ වඩන්න ඒක තමයි යන්න හම්බ යුත්තේ. ඒ හරියටම වැඩෙනවා නම් යම් කිසි කෙනෙකුට විපස්සනා කරනකොට හරියටම හම්බ වෙනවා නම් එය එතනදී බොජ්ජංගේ මොකද බුදුරණවහන්සේ භාවිතා බහුලී කතා කියන්නේ බොජ්ජංගේනේ. ඒක වඩන්න පුළුවන් නම් අන්න ඒක හේතු වෙනවා එතනින් එහාට යන්න. ඒක නැතුව ඉතින් සෝතපන්න කෙනෙකුට කොච්චර වැඩුවත් අරක ඒ වඩන මට්ටමමයි. හැබැයි එයා මැරලා ගිහිල්ලා ඒ ලෝකෙ ඉපදුනොත් එහෙම ආයුෂ විරින් පිරුණම් පානවා. හැබැයි ඉතින් ආයුෂ කියන්නේ කල්පයක් විතරනේ අඩුම ලෝකෙත්. බ්‍රහ්ම ලෝකේ අඩුම බ්‍රහ්ම ලෝකෙත් ආයුෂ කල්පයක් කියන්නේ ඉතින් මෙතන බුදුරු හතරයිනේ. හතරයි දැන් මෛත්‍රී බුදුරණවහන්සේ පහයි. අඩුම ලෝකෙත් කල්පයක්නේ. එතකොට අර ඒකයි අර දැන් හැබැයි ඒකට නොගියොත් ඒ කියන්නේ ඒකට නැතුව අල්ලගෙන නැතුව බොජ්ජංග ටික භාවිතා කරොත් සමහරවිට මේ ජීවිතේට ඊළඟ ජීවිතේදී ඒ සෝතපන්න ගන්න වෙන්න ඉඩ තිබ්බා. ඒ කියන්නේ අර අතෙන්ද යන්නේ නැතුව හැබැයි ඒක අපිට මේ නිශ්චය කරන්න බෑ. මොකද එයාගේ හැකියාවනේ. ඒ කියන්නේ යාට ඒකයි අර උපාදානයේ ප්‍රබල වුණාම තියෙන ප්‍රශ්නේ. උපාදානයේ ප්‍රබල වුණාම බාහිරින් කොච්චර කතා කරත් ඒක වැඩන්නේ නැහැ. ඒක එයා තුළ මේ ගොඩ නැගෙන්නට ඕනේ. නැත්නම් අර අපි සරලව සාමාන්‍ය හිතලා උදත් පෙස්ස ගැන පෙස්ස පෙස්ස ගැන සරලව හිතලා බැලුවොත් පෙස්සට සෝතාපන්න වෙන්න හැකියාව තිබෙනවා. තව පොඩි වෙලාවක් හිටියනවා. ඒ ධර්මය අහගෙන. ඉතින් දැන් අපි අපි දැන් කතා කරන එක මම හිතන්නේ ඔය කාට හරි හොතපන්නේ අපි මම හැකියාව තියෙනවා කියලා. දැන් අපිට පුළුවන් නේ මට නවත්තලා මේ ටික අහන්න කියලා. ඒ <laughs> කියන්නේ සරලව අපි උදාහරණයක් ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ මේ පෙස්සට ඒතකොට බලන්න එහෙනම් මේ ඒ ඒක මේ ඒක දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට මොන විදියට කතා කරත් බෑ. ඒක හැබැයි ක්‍රමානුකූලව එන්න ඕනේ. දැන් ආයෙ තව උදාහරණ තමයි ඒක නම් මට මතක නෑ සම්පූර්ණ මූලික බුද්ධ වචන 30ද කියලා. අර සිටු කොරේකුයි සිටු සිටු දෙන්නේ හිඟා කන්නේ. ඔව්. මහදන ඒ දෙන්න අනාගාමී වෙන්න පින තිබ්බම මම කියලා. ඒ හැකියාව දැන් ඒක නෑ කියනවනේ. ඒතකොට ඒ හිත මනුස්සයාට දැන් නෑ කියලා කියනවා. ඒතකොට එතෙන්ද ආවේ මනුස්සයා ඉපදුනේ හසරේ පුරුදු කරන් ඉඳි අර හැකියාව එක්කනේ. දැන් නෑ කියනවා ඒක. ඒතකොට එහෙම ඇවිල්ලා නැති වෙන්න අවස්ථා තියෙනවා. එහෙම ඇවිදilla නැති වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ ඒ කතා කරන්නේ මේ නිකන් යුගයකට නෙමෙයි මේ බුදුරණවහන්සේ ඉන්න යුගයකනේ. දැන් බුදුරණවහන්සේ සමහර අය ළඟට යනවා. මක් ඒ කියන්නේ අන්න ඒකයි ඒ ඒ කියන්නේ බුදු කෙනෙකුගේ කෘත්‍යය. එයාට ඒ අවස්ථාවේ එයා තුළ ඒක වෙන්නට ඕන. ඒක බුදුරණවහන්සේ උපාදිනවා. නැත්නම් බුදුරණවහන්සේ තිබ්බනේ එයා ළඟට කලින් කියලා කියන්න ඕක. නමුත් බුදුරණවහන්සේ කියලා කිව්වට ඒක වෙන්නේ නැහැ. එයා આવොත් තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ එයාට ඒ ධර්ම ලැබිය යුතු අන්න ඉන්දි ධර්ම බුදුරණන් වහන්සේට දැකීම හැකියාව තියෙනවනේ ඒ ක්‍රියාකාරීත්වය. එහෙම වුණොත් තමයි ආයේ ඒ දේ කරන්නේ. දැන් මේ කසීවරද්දාජට බුදුරණන් වහන්සේ උපද්දවල ගත්තා. හැබැයි බුදුරණන් වහන්සේ දැක්කා ඒ ක්‍රමයට ඒක උපද්දව ගන්න පුළුවන් කියලා. 아무ත් අරයට ඒක නෑ. ඊළඟට අර බුද්ධ මාතා බුද්ධ පිතා කියලා දෙන්නෙක් ඉන්නවනේ. රහත් වෙනවා. එතකොට ඇයි අර වයෝවසනකම් හිටිය බුදුරණන් වහන්සේ? කලින් කියන් තිබ්බා. එතකොට ඒ අවස්ථාව වෙනකම් හිටියේ. අඟුලිමාලයි ඔච්චර මිනිමන්නකම් හිටියේ. දහස් ගණන් මන්නකම් ඉතින් සාමාන්‍ය කෙනෙකුට තර්කයක් නේ උක. බුදුරණන්සේ කලින් කියන්න තිබ්බනේ කියලා කලින් දමනය කරන්න තිබ්බනේ අඟුලිමාලව. දහස් ගණන් මරලා කියන්නේ දමස යනවා නම් නෙමෙන්නේ අර කලින් ඇඟිලි හංගලා කුණු වෙච්ච ඒවා තිබ්බනේ. දහස් ගණන් මිනිස්සු මන්නකම් බුදුරණන්සේ ඉන්නේ බණ කියන්නේ. සාමාන්‍ය තරකයක් කෙනෙකුට දාන්න පුළුවන්. අන්න ඒකයි මේ හැකියාව එයා තුළ ගොඩනගින්නට ඕන. එතනදී යාට කතා කරන්න එහෙම ගොඩනගිච්ච හැට අහිමි වෙන්නත් පුළුවන්. දැන් අර බුදුරණවහන්සේ කියන්නේ අක්කණයක්. අක්කණයක තියෙන්නේ මේ ධර්මයේ ඇහෙන්නේ ප්‍රඥාවක් කියනවා. ඉතින් ප්‍රඥාවක් තියෙනවා කියන්නේ දැකීමේ හැකියාව තියෙනවා කියන එකනේ. අක්කණයක්. ඇහෙන්නේ ප්‍රත්‍යන්ත දේශයක අවබෝධ කර යුතු කෙනා. ඇහි අවබෝධ වෙන්නේ. දැන් ඒ අවබෝධ කිරීමේ හැකියාව තියෙන කට්ටිය කරන්නේ කියන්නේ ප්‍රත්‍යන්ත දේශයක. ඊළඟට අබුද්ධෝත්පාද කාලයක. ওই කාරණා දෙකම දුෂ්ටක්ෂණයේදී හැකියාව තියෙන කෙනා. ওই කරුණු දෙකම තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලයයි ප්‍රත්‍යන්ත දේශයයි. අනිත් ඔක්කොගම තියෙන හැකියාව නැති කෙනා. මේ මේ දෙකම තියෙන හැකියාව තියෙන කෙනා. ඒතර බලන්න එහෙනම් දැන් අපට ওই ওই දෙක තිබිලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ වගේ හැකියාවක් තියෙන තියෙනද? ඇයි වෙන්නේ? ධර්මයේ ඇහෙන්නේ නැති වෙන්නේ නැති අපිට කවද ඒ කියන්නේ අපිට අපිට බුද්ධ මහදාන් සිතාන වගේ වෙන්නේ නැතුව ඇද්ද නේ සසරත් මෙච්චර ආපු සසරේදී මහදාන් සිතාන වගේ යම් හැකියාවක් තිබිලා නැති වෙන්නේ ඇද්ද ඊළඟට අපිට අනිත් එක ඇහෙද්දී අවබෝධන වෙච්ච එක ඒකත් දුෂ්ටක්ෂණයක් යන්නේ ඇහෙනවා ළඟම ඉන්නවා අවබෝධ වෙන්නේ ඒක නම් අර ඇතුළත හැකියාව නැති එක කියන්නේ හැබැයි හරිම දේ ඇහෙනවානේ දැන් සිරිසනාට නම් හරි සිරිසනානේ. අනිත් කට්ටිය ඔක්කොම මේ මේ මේ සාමාන්‍ය අවබෝධ කරන්න බෑ කියන එකනේ. නමුත් ඇත්තටම අරයත් බැරි එක තමයි. එතකොට මේ ඇත්තට අපි මම ඔය හැම එකම අපි කල්පනා කරලා බලනකොට බුද්ධ වචන තුල මේ අපි ගොඩාක් දේවල් වල විශයක් තියෙනවා අපිට කියන්නේ. ගැලපෙන දැන් ඒ දුෂ්ටක්ෂණය ගැන අනිත් ඕනේ දුෂ්ටක්ෂණ අට ගැන හිතලා බලුවා අපි අට දන්නවා. හැබැයි අපි ඔය අට දන්නේ අපට ඒක නෑ කියලා. හා නැන්ද? අපි දුෂ්ටක්ෂණ අට බලන්නේ අපි දුෂ්ටක්ෂණයක නෙමෙයි ඉන්නේ කියලා. අපි ෂනේ ඉන්නේ කියලා. අපට අර අටම නැහැ. අපි ෂනේ ඉන්නේ. ඈ උඹ දෙන්නේ නැහැ. නේද උඹ දෙන්නේ නැහැ. වෙය පෙරසනේ බලන්න හැම තැනින්ම සරල උදාහරණ හැම තැනින්ම අපි කැමතින ලකුණු දාගන්න. හැම තැනකම අපේ කැමැත්තට ලකුණු දාගන්න. ඒ කියන්නේ සක්කාදිට්ඨිය වැඩෙන්න හැම තැනින්ම කැමැත්තක් තියෙනවා. දැන් ඒකත් අපිට දැන් තියෙනවා. ඒ කියන්නේ ශනේ දැන් අපිට තියෙනවා. ඒ ධර්මයේ හින්දි හම්බෙලා නැහැ සක්කාය දිට්ඨිය වලදී කියලා. ශනේ දැන් තියෙනවා කියලා. ශනේ දැන් තියෙනවා කියලා හම්බුනේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ මේ හම්බුනේ. ශනේ තියෙනවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ නැත්තේ. හා නැද්ද? ශනේ තියෙනවා නම් විකෘති සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොවී ශනේ තියෙනවා අපිට. ශනේ දුෂ්ට වෙලා නැහැ. ඒතර බලන්න දැන් ඒ කියන්නේ ඒක ගැඹුරු අර්ථ නෙමෙයි තියෙන්නේ. හරලයි. හැබැයි ඒකත් අපි අර මේ හරියට ඒ කියන්නේ දුරනාසි දැන් කියපු කාරණා හරියට ඇහිලා නැහැ. ඒ කියන්නේ දැන් සරල අනික් උදාහරණ ඇතර දැන් අපි ලෞකික සම්මාදින සුගති යනවා කියන එක. ඒතර ඔන්න ඒකත් ලෞකික සම්මාදිටින් සුගති යනවා කියන කාරණාව නිවන් දකින්න එක පැත්තකින් තියලා දැන් අපට සාමාන්‍යයෙන් හිතෙනවනේ කොච්චර නෑ කිව්වත් අපි ඊළඟ ජීවිතේ ධර්මයේ තියෙන තැනක උපදී මිනිස්සෙක් කියලා උපදී කියන කාරණාව අපට තාම ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා ඒ කියන්නේ යන්නේ නමුත් මේ විග්‍රහය අර්ථය බුදුන් වහන්සේ දුන්න විග්‍රහය අර්ථය දැන් මේ දවස්වල මම කරපු විග්‍රහය අහන්න දෙන්නේ මුස්ලිම්ලා උපදිනවා කියන්නේ ඒ කියන්නේ එතකොට දැන් ඒකේ සරල අර්ථය අපි කතා කරලා බලුවොත් ඒ එතන විග්‍රහය ඒක වැරදි නෑනේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බැලුවොත් මේ මුස්ලිම් ක්‍රිස්තියානි කෙනෙක් කවුරුත් කලින් ජීවිතේ මුස්ලිම් ක්‍රිස්තියානි නෙමෙයිනේ. සරලව හිතලා බැලුවොත් ලොකුට හිතන දෙයක් නෑ. ඉතින් එහෙනම් කවුද එහෙනම්? අපිට හිතුන්නේ නෑනේ මේ අපි කියලා. අන්න ඒක තමයි අර හැබැයි මෙන්න මේක තියෙන කෙනාට අන්නේ වීමේ විඩ නැති වෙනවා. ඒ කියන්නේ ධර්මය කියන කාරණාවත් එක්ක එතකන් තියෙනවා. මේ කාරණාව හරි ඇත්තට. එහෙම වෙනවා. ඉතින් එහෙම මේකයි කියලා කියන්න බෑ. අන්න එකයි වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙක එක කාටවත් කියන්න බෑ. ඒක සාරිපුත්‍ර සානසරක් බෑනේ. ඒක සාරිපුත්‍ර සානසරක් කියන්න බෑ. ඒ නිසා ඒක අපට කිසි විදිහකින් නිර්ණය කරන්න බෑ. ඒක පුජ්‍යලිකව නිර්ණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ පුජ්‍යලිකවත් අහුවෙලා නිර්ණය කරගන්න පුළුවන්. එහෙමත් දෙනවා. පුජ්‍යලිකවත් අහුවෙලා නිර්ණය කරගන්නත් පුළුවන්. පුජ්‍යලික ඇත්තටම නිර්ණය වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ අත්දැකීම ඇත්තටම මොකද ස්වභාවය කල්පනා කරද්දී සිදුවිය යුත්තක්. ස්වාමීන් වහන්සේ මේ ප්‍රායෝගිකව අපි භාවනා කරන අවස්ථාවන්හිදී යම්කිසි අරමුණක් කෙරෙහි හිත හොඳින් යොමු කරන වෙලාවකදී කලින් ධර්ම ශ්‍රවණයෙන් හරි විචක්ෂණයෙන් හරි අපි දැනගත් කරුණු නැවත නැවත නැවත නැවත සිතට මතක් වීමෙන් අර වර්තමාන මොහොතේ සිදු කරන යෝනිසෝ මනසිකාරයට බාධා වෙන බවක් අත්දකින්න ස්වාමීන් වහන්සේ. කොහොමද ස්වාමීන් වහන්සේ මේ ඇතුළතින් සිදුවන මානසිකාරයත් යෝනිසෝ මානසිකාරයත් අතර වෙනස වටහාගන්නේ? ඇත්ත. ඒකත් ඇත්ත. ඒකෙදි ඇත්තට සිදුවන කාරණාවත් මේක ඇත්ත. ඒකෙදි සමතේ අපට වැඩුණොත් ඒත් ওই කාරණාව සිදු වෙනවා. කියන්නේ සමතේ වැඩෙද්දි අපට දැනගත්ත දැනුම කරදරයක් වෙනවනේ. සමතේ වැඩෙද්දි. උදර්ශනාවත් මට කරදරයක් වෙන්නේ හැබැයි. අන්න එතන දෙකක් තියෙනවා. සමතයේදී මට කරදරයක් ඒක. විදර්ශනාවේදී මට කරදරයක් වෙන්නේ එය කරදරයක් මට වෙන්නේ හැබැයි ඒක සිදු වෙන්නේ ඔව් අවබෝධයත් එක්ක ඒක මේ අනවශ්‍යයි වෙනවා. ඒ කියන්නේ මට කරදරයක් වෙනවා නෙමෙයි ඒක අනවශ්‍යයක් වෙනවා. ඒ කියන්නේ ඒ කාරණාව එතනදී මේ ඔව් මානසිකාරය යොනසු අන්න එකත් හරි මානසිකාරය යොනසු මනස අරක මානසිකාරයක්නේ. දැනුම කියන එක මතක්කේ මානසිකාරය. දැනුම මතක් කියන එක මානසිකාරයනේ. කරුණු විදිහට ලේබල් එක නෙමෙයි හරියට හම්බෙන්නේ. නමුත් ඒ ස්වභාවයත් එක්ක අර නම එනවා. ආ ඒක එතකොට එතකොට අපි අහුවෙලා. ඒක බාධාවක්. ඒක ඇත්ත. එතකොට ඒ කියන්නේ හරියට කරන කෙනත් ඒක අහුවෙනවා. ඒක බාධාවක්. එතකොට ඒ ලේබල් කිරීමක් තියෙනවා. ඒක බාධාවක්. මොකද දැන් මම කියන්නේ අනිවාර්යෙන් ඒක ලේබල් වීමක් සිදුවන්නේ මටනේ. මම ලේබල් කිරීමන්නේ කරන්නේ. ඒක බාධාවක්. හැබැයි ඉතින් දැන් මම කතා කරාට මේ එහෙම වෙන්නේ නැතු මේ කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපි බාහිදාරොච්චිරි සන්නාසයේ කතාව අපි කාටවත් කතා කරන්න බෑනේ. අපි අපි ඇත්තටම අපිට යම් කිසි යම් කරන්න හැකියාවක් තියෙනවා කියලා මොනවා හරි. බාහිදාරොච්චිරි අපිට ඒ බාහිදාරොච්චිරි හැකියාව නැහැ. දැන් අපි මේ කරගෙන යන නිර්වචනය සම්පූර්ණයෙන්ම ඉක්මනින්ම නිවන් දකින්න. අපි ගත්ත ආනාපානසති සූත්‍රය සම්පූර්ණ නිවනට තියෙන. නමුත් ඔක අපිට කරන්න බෑනේ. එහෙනම් අපිට ප්‍රායෝගිකව හුවෙනවා අපි. ඇත්තට කරත් අහු වෙනවා. ඒ කියන්නේ බුදුරණවහන්සේ මේ අනාගාමියයි ගැනනේ කිව්වේ අහු වෙනවා කියලා. ඒක ඇත්තට කරත් අහු වෙනවා. හැබැයි ඒක ස්වභාවයක්. ඒකදී අපි තින් ඒක දැනගෙන සමහරවට එතෙන්ද ඒක බාධාවක්. නමුත් ඒක එතනින් කරනවට වඩා ඒක මානසිකාර කරලා වටහා ගන්න ඊට වඩා ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. ඒකයි අපිට මේක ඒකාන්ත කරලා මුකුත් කියන්න බෑ. ඒ කියන්නේ ඒ කරගෙන යන දෙයට ඒ ධර්ම මානසිකාරේ බාධාවක්. හැබැයි ඒ කරගෙන යන දේෙන් ඉස්සරහට යන්න තියෙන පුළුවන්. ඒ ආපු මානසිකාරය යෝනිසු මානසිකාරය බවට පත් වෙලා අර කරගෙන යන දේට වඩා ශේෂ දෙයක් ඊට වඩා වෙන්න පුළුවන්. මොකද යෝනිසු මානසිකාරය කියන්නේ වචනේ නෙමෙයිනේ. මම කියපු තේරුණාද? ඒ මානසිකාරය ඒ කරගෙන යන දේට බාධාවක් වුණාට ඒ මානසිකාරය ඉමුතිලා යෝනිසු මානසිකාරය ඉපදීමෙන් ඒ කරගෙන ගිය දේට වඩා ශේෂ දෙයක් වෙනස් දෙයක් ලැබෙන්න පුළුවන්. මොකද හේතුව මෙහෙම එකක් තියෙනවා. සරල උදාහරණයක්. දැන් අපි කවුරුත් දන්නවනේ යෝනිසු මනසිකාරයෙන් ප්‍රඥාව හම්බෙන්නේ. අපි හිතමු අපි යෝනිසු මනසිකාරනේ නමුත් යම් මනසිකාරයක් තියෙනවා කියලා මොනවා හරි පොඩි හරි. එතකොට අපිට සරලව අපි කතා කරොත් අපි කලින් කලින් හිටපු කාලේට වඩා වෙනසක් තියෙනවනේ. වෙනසක් වුණානේ. එතකොට කලින් හිතුවට වඩා වෙනස් හිතීමේ හැකියාවක් තියෙනවනේ. කලින් හිතීමේ හැකියාවේ සූත්‍රයක් බලපුවාම දැන් හිතීමේ හැකියාව සූත්‍රය බලපුවාම වෙනසක් නැද්ද? තියෙනවද? වෙනසක් තියෙනවනේ. එතකොට අපි ටික ටික ටික ටික ඒ විදිහ වැඩ පිළිලක් කරගෙන යනකොට දැන් භාවනාන කරන් යන්නේ. දැන් අපිට මතක් වුණේ සූත්‍රයක්ද නැද්ද? දැන් අපිට මතක් වෙන්නේ බුදු දේශනාවන්නේ. එතකොට දැන් තියෙන වැටහීමට, ඒ අවස්ථාවේ තියෙන වැටහීමට භාවනා කරන්න කලින්, කියන්නේ හරියට භාවනා කරන්න කලින් ඒ වචනේ ඒ විග්‍රහයේ වෙච්ච වැටහීමට වඩා වැඩි එකක් වෙයිද නැද්ද? කියන්නේ අපිට අපි භාවනා කරගෙන යනකොට අපට හරියට භාවනාව යනවා කියන එක. එතකොට යම් යම් ඒ කියන්නේ වැටහීම වැඩි වෙලානේ අපේ ප්‍රඥාව වැඩි වෙලානේ. එතකොට ඒ වෙලේ අපට ධර්මමනසිකාරයක් එනවා කියන්නේ. ඒ ආපු ධර්මමනසිකාරය කලින් ඒ මනසිකාරය ආව ස්වභාවයට වඩා දැන් ඒ අප තනදී වැටහීම වැඩි වෙන්නේ නැද්ද? එහෙනම් එතකොට හටගන්න ප්‍රීතිය අර කරගෙන යන්න ගියේ දෙයට වඩා වටින දෙයක් වේද අඩු දෙයක් වේද? වටින දෙයක් වෙනවා. හැබැයි මේ ඒ විමසන කාරණාව හරියටම ඒ කියන්නේ විමසන එක නෙමෙයි ඇත්තටම. ওই ධර්මයේ කියන්නේ. හරියටම බාධාව තියෙන කාටද? අරහත් මාර්ගය ඉන්න කෙනාට. හරියට මේක වැරද්ද. ඒ කියන්නේ හරියටම ධර්මයේ අපි හිතමු අපිට ඒ කියන්නේ හැබැයි විතරක නෙමෙයි ඈ. විතරක නැතුව ප්‍රත්‍යක්ෂව මේ ධර්මය හම්බෙන එක ප්‍රත්‍යක්ෂව ධර්මයේ හම්බ වෙන මේක හරියටම මාර්ගයේදී බාධාව තියෙන්නේ. ඒ කියන්නේ බාධාව කියන්නේ හරිම උපාදානෙ තියෙන්නේ. නිවර්දිම උපාදානයක් කියලා තියෙන එකට. ඒ කියන්නේ ඒක අනවශ්‍ය වෙන්නේ උපාදානෙ. ඒ කියන්නේ මේ ධර්මයේ උපාදානෙ අනවශ්‍ය වෙන්නේ අතරම කාටද? අරහත් මාර්ගය කියන්නේ රහත් වෙන්න ඕන වෙන්න තියෙන කෙනාට. අනවශ්‍ය වෙන්නේ උපාදානෙ. එතකන් මේ උපාදානය අනිවාර්යයෙන්ම අපට අවශ්‍යතාවයක් වෙනවා. මොකද අපට අවශ්‍යතාවය වෙන්නේ සමහර ලාවට සමතේට. නමුත් අපි හරියට කල්පනා කරලා බැලුවොත් මෙහෙම එකක් තියෙනවා. හැබැයි අපි අර කරගෙන ගියපු ටික වෙන්නේ නැහැ. එතනදී අපි කරගෙන ගියපු දේ කරගන්න ගිහිල්ලා ඒක අතහැරලා හැබැයි ඒ මට්ටමේ ඉඳලම පස්සේ හරි අපි බලන්නට ඕනේ. ඒ විග්‍රහ ඒක නැති හරි වෙනම හරි දැන් අපට සමහර ලාවට අපි දන්නේ නැහැ අපේ තියෙන මොකක් හරි ඇත්තටම අවශ්‍ය දෙනවද කියලා. එතෙන්ද අපට මානසිකාරය කරන්නේ. ඇයි එතන තිබ්බ වටහා ගැනීමට? ඒක අපි දන්නේත් නැහැ. ඉතින් ඒ නිසා ඒක අපට වෙන කෙනෙකුට නිර්ණය කරන්න බෑ ඒ කාරණාව. සෝතාපන්න වෙලා නැත්නම් ඒ වගේ ඉලක්කයක් යොනිසෝමනසිකාරේ නම් ඊට පහළ මට්ටමේ නම් ඉන්නේ. යම් කිසි ඒක කියන්නේ භාවනාව කරනවා කියන එක භාවයක් එක්ක සුත්තාවතා වදිසා පරිත්‍යාග කියන එක ඊළඟ මට්ටම මනසන්තිකතාව වෙනස් කරනවා. ඔව් ඔව්. හ්ම් එහෙම වෙන්න පුළුවන්. ඔව්. ආයකත් ඒක තමයි. සමහරවිට එහෙම වෙන්න පුළුවන්. ඒ කරුණ ටික තුලින් ඒ ඒ හිතේ එකඟ භාවයත් එක්ක හරියට බුද්ධ වචනේ බැලීම ඒකට ඉඩ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සෝතපන්න මේ ඒ කියන්නේ පුතජන මට්ටමේ. සෝනිසමාස කියන්නේ නූපදිච්ච මට්ටමේ ඒ අවස්ථාව මනසාන්පෙක්කිතා මට්ටම වෙන්න පුළුවන්. ඒක ගැළපීම වෙන්න පුළුවන් වෙන වචනයක වෙන අපේ පුද්ගලික අර්ථකථනකින් තොරව. එතකොට අපට ඒක වැදගත් වෙනවනේ. ඒක දෙන්නේ විතරකේ නේද? දහම් විතරකයක් නෙවෙයි. දහම් විතරකයක්. එතකොට අන්න එක ඒ විතරකේ දැන් අපිට අපි හැම වෙලෙම අපේ විතරකේ හම්බෝනේ අපේ ලේබල් එකෙන්නේ. දැන් මෙතන අපේ යම්කිසි මොනවා හරි දෙයක් වෙලානේ ඒ කාරණාවට එන්නේ. සමහරවිට ඒ එන කාරණාව ඒක හරියටම නිරවුල් වෙන්නත් වෙන්න පුළුවන්. ඒක අපට ඒකාන්ත කරලා කියන්න බෑ. ඒකදී දැනගන්න අවස්ථාව ඉතින් උදාහරණයක් විදිහට සම්මත නමුත් අනිත් වචන ඉතල්පී කියන්නේ මේක එන්නේ එතන වෙනස් සම්මත අර අපි තුම අරව ගැලපෙන එකනේ. ඒ කියන්නේ අපි තුම අර මේ අනිත්‍ය කියලා හැම දෙන්නේ නැහැ නේද සම්මත. ඔව් ඒක ඇත්ත. ආයෙත් නෑ ආයෙත් ඒක හදාලා. ඔව් ඒක තමයි අන්න ඒක තමයි අතන ඒක වැදගත්ම කාරණාව. දැන් අතන අනිත්‍යයි කියන විතරකයක් කියන අපේ කෝණෙනේ. දැන් එහෙම නැතු වෙන එක වටින එකද නැති එකද? එතකොට දැන් එතන එතන ඒ හම්බ වෙච්ච එකේ අපි සරලව හිතලා බලන්න අපි බලින් දාන විතරකයක් කියන්නේ මම දාගන්න එකන්නේ. එහෙම නැතුව හම්බ වෙන කාරණාව මම දාගත් එකක් නෙවෙයි නං. ඒක වැදගත් එකක්ද නැද්ද? ඒ කියන්නේ ඒක සමහරවිට අපි කරගෙන යන දේට වඩා ගොඩක් වැදගත් එකක් වෙනවා. ඇයි දැන් අපි ඒක ඒ ඒ එතන හම්බ වෙච්ච දේ අපි හිතමු වේදනාව කියලා. වේදනා උපාදානස්කන්ධය. සංඥා උපාදාන අපිට අපි අපි දාගත්ත ලේබල් අපි අපි දැන් වේදනා උපාදානස්කන්ධය කියලා දන්නවනේ. සංඥා උපාදානස්කන්ධය කියලා අපි දැන් දන්නවනේ. ඒක නෙමෙයි. ඒ විතරක නැතුව හැබැයි මේ වේදනා උපාදාන නිකන් වේදනා උපාදානස්කන්ධ කියන්නේ වැටහීම. හැබැයි ඒක අර දිටිනිච්ඡානකන්තිර යන ධම්මනිච්ඡානකන්තිර යන මඟ වෙන්න පුළුවන්. අපි හැබැයි එතනදී නෑ ඒක වැටුණා නම් ඉතින් අයින් කරන්න තියාගෙන ප්‍රශ්නයක් නෑ මොකද වැටුලානේ ඒ නිසා ඒක අදාළ නෑ ඒක අපි හිතමු මේක ලේබල් කර වැරදි කියලා අතහැරෙන්න ප්‍රශ්නයක් නෑ මොකද ඒක ආයි බලෙන් අයින් කර ගන්න නැති වෙන එකක් නෙමෙයිනේ ඒක වෙලානේ තියෙන්නේ හැබැයි සමහරලාවට ඒ තුල පිහිටියොත් එහෙම ඊට වඩා දෙයක් කරගන්නත් පුළුවන් වෙන්න තිබ්බා මොකද ඒ තුල පිහිටියට පස්සේ දිටි විඥානකාන්ති මනසානපේක දිටි විඥානකාන්ති යෝනිස මනසිකාරය ඊළඟට මේ මගේ මාර්ගයේ ඊතුරු ටිකට යන්න තිබ්බා. ඒක අපට කියන්න බෑ. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. එහෙම වෙයිම කියලා කියන්න බෑ. එහෙම නොවේ කියලා කියන්නත් බෑ. යම් දෙයක් අපි ඒක අවබෝධ වෙනකොට ඒ අභිධානවල ඉතු වචනේ ඉන්නේ නැහැ නේද කොහොමද සම්මහන්සේට ඒ අනේ අනේ අධ්‍යක්ම අධ්‍යක්ීම කියන එක දර්ශනය. ඔව් වචනේ නෑ. හැබැයි අපට වචනේ තේරුම් ගැනීම කියන එක ඒ කියන්නේ මගේ රාමුවකින් තොරව වචනේ තේරුම් ගැනීම කියන එක මටනේ හම්බෙන්නේ වුණාට. ඒ කියන්නේ මගේ රාමු මම ලේබල් කිරීම කිව්වොත් බුද්ධ වචනේ එහෙමම තේරුණා කියන එක මට නෑ. ඒක යාට ඉස්සරහට යන එකක් නේ. හැබැයි සෝතාපන්න බව දර්ශනය කියන තැනදී දැක්ම කියන තැනදී ඒක එහෙම වෙන්න බෑ. දැක්මේදී ඒක වෙන්න බෑ. ඔව් දැක්මේදී වෙන්න බෑ. මොකද දැක්ම කියලා කියන්නේ ඒ ලේබල් කිරිල්ල නෙමෙයි. හැබැයි ලේබල් කිරිල්ලක් අපට අවශ්‍ය නැහැ. මගේ දෙයකින් තොරව ලේබල් කිරිල්ලක් මාර්ගයට. ඒක දැන් අපිට හැම වෙලෙම හම්බෙන්නේ මගේ ලේබල් කිරිල්ලක් නේ. එතකොට ඒ ලේබල් කිරිල්ල අපට අවශ්‍යයි. ඒ කියන්නේ මගේ මගේ ලේබල් කිරීමකින් තොරව දැන් අපිට දිටිනිඥානක් හන්ති කියලා අපට හම්බ වෙන්නේ හැම වෙලෙම මම දන්න දෙයක් එක්ක. බුදුරණවහන්සේ කියපු දෙයම නෙමෙයිනේ. බුදුරණවහන්සේ කියපු දෙයම අපට හම්බ වෙනවනම් මගේ කෝණයකින් නෙමෙයිනේ හම්බ වෙන්නේ. හැබැයි ඒකේ මට ඒත් හම්බ වෙන්නේ. හැබැයි බුදුරණවහන්සේ කියපු කාරණාව හරියට මොකද්ද කියන එක හම්බුණා. හැබැයි ලේබල් කරා. මම මගේ කෝණයකින් ලේබල් කරා කියන එක නෙමෙයි. ඒ කියන්නේ දිටිනිච්ඡාන. දිටිනිච්ඡානස්සන්දී කියන නම ගන්නෑ සම්මා. ඔව් නම ගන්නෑ. නමුත් ඒ කියන්නේ දිටිනිච්ඡානක්ඛන්තිය කියලා කියන්නේ රූපේ මේකයි කියන එක හම්බුණේකනේ. දිටිනිච්ඡානක්ඛන්ති ලේබල් කිරිලා නෙමෙයි. හැබැයි රූපේ ලේබල් කරා. රූපය කියන කාරණාව ලේබල් කරා මේකයි රූපේ. හැබැයි මම දන්න රූපේ නෙමෙයි. හැබැයි මම රූපේ දැක්කේ නෑ. බුදුරණවහන්සේ කිව්ව රූපේ මේකයි කියලා හම්බුණා. හැබැයි දැක්කේ නෑ. අපි ලේබල් කරලායි හම්බුනේ අපට. රූපය මේ සුතේනේ. සුත්තා දත්තා වචතා බණිත මනසාන පෙක්කිතා දිට්ඨි නිච්ඡානක්ඛන්ති ධම්ම නිච්ඡානක්ඛන්ති. ඒ අවස්ථාවේදී රූපය කියන්නේ මේකයි කියන එක මගේ කෝණකින් තොරව බුදුරන් වහන්සේ කිව්ව රූපය මේකයි කියලා ලේබල් කිරීමක් හම්බ වුණා. දැක්කේ නැහැ. එයයි දකින්නේ. ඒ සොත් ඒ ඒ කෙනා තමයි අනිවාර්යෙන් දකින්නේ. සංකාර දන්නහට දකින්නට කියන අන්න දැන්න දැන් දැනගත්. අන්න ඥානාති. එතන තමයි ඥානාති. දැක්කේ නැහැ. සැදී වචන දෙක අහනකොට ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ වුණා නම් වෘත්තයට උන්වහන්සේ දන්නේ නිසා උන්වහන්සේ අනිත්‍ය පටිච්චසමුප්පාද ඒ වචන විස්තර දන්නේ. දැක්කනේ මං කියන්නේ අර ඒ වගේ ස්වභාවයක් නෙමෙයි උන්වහන්සේ දැන් සෝතාපන්න වෙනවා කියන තැනදී හරි ඒක නෑ සෝතාපන්නදී හරි. හාමුදුරුවෝ කියපු වචනේ නෙමෙයි නෑ නෑ නෑ. වචනේ ඉන්න බෑ. බෑ බෑ. ඒක සෝතාපන්නදී හරි. ඒ කියන්නේ මං කියන්නේ සෝතාපන්නේදී හරි ඒක. ඒක එහෙම. සෝතාපන්නට මං කියන්නේ මිහා. ඒ කියන්නේ සෝතාපන්නේදී ඒක හරි. ඒක ඉන්න බෑ අනිවාර්යෙන්. ඒක આવොත් එහෙම ඒ කියන්නේ ලේබල් කිරලා නෙමෙයිනේ. හැබැයි සෝතාපන්න වෙන්න දිටිනිච්ඡානක් හොනි ධම්මනිච්ඡානක් හොනි අනුලෝමකාන්ත කියන සුතේ කියන කාරණාවක් තියෙනවානේ. ඒකත් ඒක මගේ කෝණයෙන් එන්න බෑනේ. ඒක බුදුරණවහන්සේ කියපු ලේබල් කිරීම වෙන්න ඕනේ. ඒ ලේබල් කිරීම මගේ කෝණයෙන් එන්න බෑ. දැන් අපි හැම වෙලෙම ලේබල් කිරීම මගේ කෝණයටනේ තියෙන්නේ. හැබැයි ඒ දිටිනිඥානකාන්ති අනුලෝමකාන්ති ධම්මනිඥානකාන්ති වෙච්ච කෙනා තමයි සෝතපන්න වෙන්නේ. ඒ තමයි සද්ධානුසද්ධ ධම්මෝනසාරී වෙන්නේ. එහෙනම් ඒක අනිවාර්යෙන් යුතු කාරණාවනේ. දැන් සාරිපුත්සනස ඒ ධම්ම හිතපබවා කියන කාරණාව ඇහෙද්දි කාලය දාලානේ අපිට දැන් කාලේනේ මතක් වෙන්නේ. ඒ ධම්ම හිතපබවා කියනකොට සාරිපුත්සනසර සුත්තාලත වචිතා පටිත මනසානුපක්ත දිට්ඨිය සුප්පටිද්ද විය යුතුයි නේවාරි. ඒක නොවෙන්න විදිහක් නැහැ. ඒ ධම්ම හිතපබවා කියලා අපිටම ඒ වචනේ අපි "යේ ධම්මා හේතේ පබවා" කියන තත්පරයයිනේ. "යේ ධම්මා හේතේ තත්පරයයිනේ." ওই තත්පරේට සුතාරතා වචතා පරිචිතා මනසානුපික දිට්ඨිය සුපරිද්ද වීචිත නැද්ද? වීචිතුයිනේ. ඒක තමයි අර්ථය. ඒ කියන්නේ ඒ ඒ බුදුරන් වහන්සේ කියපු වචනේ බුදුරන් වහන්සේගේ අර්ථය. ඒ කියන්නේ මගේ අර්ථය නෙමේ. ඊය ධම්මා හේතුපබවා කියන ඒ වචනේ කියද්දීනේ ආයෙ වෙච්චර නෑනේ. ඊය ධම්මා ඒතර තත්පරයයිනේ. ඒ తත්පරේදී සුතා දත්තා වචසා පරිචිතා මනසානුපෙක්කත දිට්ඨියස උප්පටි උද්දා අවබෝධ නැහැ තාම. දිට්ඨියස උප්පටි උද්දා වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ධම්ම හිත පපුවා කියන්නේ මොකද්ද කියන දිට්ඨියස උප්පටි උද්දා වෙනවා. ඒ හිම කෙනා තමයි යෝනිසු මනසිකාරයට උපදිනවනේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ හරියටම ඇහුණා යෝනිසු මනසිකාරය ඉපදුනා ඒක දැක්කා. ඒ ධම්ම හිත පපුවා කියන ඒ ඒ ඒ ඒ ටිකේදී. එතකොට එහෙනම් ඒ ධම්ම හිත පපුවා කියන එක හරියට මගේ කෝණකින් තොරව නිරවුල් වෙන්නට ඕන. ඒ නිරවුල් භාවය ඇති වෙච්ච කෙනාට තමයි අනිවාර්යයෙන්ම ඒ දැක්ම එතකොට අර වචන ටික නැහැ. ඒ වචන ටික එතකොට නැහැ. හැබැයි ඒ ධම්මා හිත පපුවා කියන වචන ටික නිරවුල්. එතකොට පටිසමුප්පාදේ වෙන මොකුත් දන්නේ නැහැ නේ. පටිසමුප්පාදේ දන්නේ නැහැ. ඒ මොකුත් නැහැ. ඒ ධම්මා හිත පපුවා කියන වචන ටික නිරවුල් වෙන්න ඕනේ. ඒට නිරවුල්ුන් නැත්තම් වෙන්න බෑනේ. ඒට නිරවුල් වුණාට පස්සේ දැකපු දේ ඔය ඒ ධම්මා හිත පපුවා කියන එක නෙමෙයි. අර පටිසමුප්පාද ඔක්කොම ටික දැක්කනේ. ඒ සේරම දැක්කා. බොජ්ජංග වැඩුණා. හැබැයි යේ ධම්මා හිතපුවා කියන නිරවුල් වෙන්නම ඕනේ. ඊළඟට බාහිදාරු කිරියට දිත්‍ය දිත්‍ය මත නිරවුල් වියුතුද නැද්ද? හැබැයි බාහිදාරු හතිපට්ඨානයක් දන්නේ බොජ්ජංග දන්නේ මොකුත් දන්නේ නැහැ. හැබැයි අර ටික නිරවුල් වෙන්නම ඕනේ. ඇයි ඇහුරා සුතා දතා අචසා ಪರಿචිතා මනසානපක දිත්‍යාසුපාට වෙද්දා එච්චරයි. ඒ ඇහිච්ච දෙක විතරයි. එතනින් එහාට යන්නේ නෙමෙයි. අර පටිච්චසමුප්පාද කියන එක, පංචපාස්කන්ධ කියන එක, බොජ්ජ මොකුත් නෑ. අර ඇහිච්ච ටික. ඇහිච්ච ටික අනිවාර්යෙන් රවුල් වෙන්නට ඕනේ. දකිනකොට දැක්ම අර පටිච්චසමුප්පාද දැක්ක පංචපාස්කන්ධ දැක්ක බොජ්ජංග දැක්ක ඔක්කොම. අපි රාවුලසන් කවද්ද මේ මේ? චුල්ලපන්තක. ඒ රජහොර අපි අහලා තියෙන ඉච්චරයි. අපි දන්නේ මොකද්ද? ඒ කියන්නේ රජහොර කියන කාරණාවනේ. එතකොට ඒ කියපු කාරණාව දිටින් දිටින් ජනකන් තියෙනෝනේ. හැබැයි දැක්කේ මොකද්ද? පරිසමුපාදේ පංචපාස්කන්ධේ ආයතන බොජ්ජංග ඔක්කොම වැඩුණා. ඒව දන්නේ නැහැ. අරක දිටිනිච්ඡානකන්ති වුණා. ඇහිච්චදේ. ඇහිච්චදේ අනිවාර්යෙන් දිටිනිච්ඡානකන්ති විය යුතුමයි. ඒ කියන්නේ පරතෝ ගොහසෙන්නේ. කෝණේ කියන එක. මගේ කෝණේ නෙමෙයි. නැහැනේ දැන් මේ අපිට වගේ ධර්මයේ ගොඩාක් ඇහිලා ආයෙකත් කියනවා නෙමෙයි. අර ඇහෙන තැනම මගේ කෝණයට අහු වෙන්නේ නැතුව සුබන්න. මෙහෙම එකක් වෙනවා. හැබැයි මගේ කෝණයට හම්බෙච්ච එකක් ඔස්සේ තමයි ඉස්සලාම යන්නේ. නැත්තම් එකපාරට මනින්න යන්නත් බෑනේ. නෑ. ඇත්තයි කියන කාරණාවකට යන්න Tamanට මොනවා හරි ප්‍රත්‍යක්ෂයක් තියෙන එකනේ. දැන් <coughs> ඒකත් මගේ රාමුවෙන් දැන් අපට මේක හරිය සූක්ෂම ස්වභාවයක් තියෙනවා. මගේ රාමුවෙන්ම ලේබල් කරන එකත් දැන් දිටිනිඥානයක් අන්තිකරන්නේ මම තමයි. හැබැයි මගේ රාමුවෙන් නෙමෙයි. ඒ කියන්නේ මේ මගේ මගේ මගේ ලෝකේ රාමුවක් වෙන බුදුරණවහන්සේ අන්න එකයි ශ්‍රද්ධාව බැසගන්නේ. ඒ කියන්නේ ඒ ලේබල් කිරිල්ල බුදුරණවහන්සේ කියපු ලේබල් කිරිල්ල. ඒ කියන්නේ ඒ කියපු කාරණාව හරියටම ඇහුණා. හරියටම ඇහුණා. දැන් අපට අර සෝතන්දස සූත්‍රයේ තියෙන කාරණාව අපට මේ මේ මේ වෙන විස්තරයක් නැහැනේ. කලු සිහිමුලාල කවුරු කිරීමක් නේ කියන්නේ. දිටිනිඥාන කන්දි කරලා කාලයක් ඉඳලා ඊළඟට එහෙම කියන්නේ සිහිමුලාල කල්ටි කරනවා කියන්නේ. එයා සිසිමුලා වෙලා කලුරේ කරනවා. දැන් අපි හිතමු සරල උදාහරණයක්. මම මේ පුතජන මට්ටමේ ලෝක උදාහරණයක් කියන්නේ මගේ මට්ටමේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ කිව්වේ කන්නේ මොකද මේ කාරණා තේරුම් කරගන්න ඕන නිසා. අපි හිතමු සාරිපුත් සානහසේ කතාව. නැත්නම් අපි හිතමු දාරුචීරිය සානහසේ. ඔන්න දාරුචීරිය සානහසේට ඇහුණා. අපි හිතමු ඔකට රහත් වෙන පැය භාගයක් කියලා හොතපන්න පැය භාගයක් කියලා කියමු. හොතපන්න පැය භාගයක් කියලා. ඔය ඇහිච්ච දේ නිරවුල් කරගන්න ඕනේ. නිරවුල් වෙනකොට මැරුණොත් දකින්න නැතුව මැරුණොත් නිරවුල් වෙනකොට නිරවුල් වුණා. දැන් අපි තුම හරකෙක් යනවානේ මැරුණේ. සිහියෙන් නෙමෙයි මැරුණේ. කියන්නේ දැන් මැරෙනවා කියලා දැනග නෙමෙයි. එක පාට අපි බෝම්බයක් විපුරුවා කියලා අපි අපිට ඔන්න ඇහෙනවා. අපිට සෝතක් පොන්නේ හැකියාව තිබ්බා. රහත් වෙන්න. අපට ඇහුණා යම. අපි ඇහිච්ච කාරණා අනිවාර්ය නිරවුල් වෙන්න ඕනේ. අපි ඔය කල්පනා කරගෙදි බෝම්බයක් ගහලා මැරුණා. සෝතපන්න වෙන්නේ නැහැ. එතකොට එයා ඊළඟ ජීවිතේ අනිවාර්යෙන්ම මේකත් එක්කනේ යන්නේ. අන්න සෝතපන්න සූත්‍රය විග්‍රහ කරනවා. සතන සූත්‍රයේ ඒ විග්‍රහය තියෙනවා ඒක නා අවබෝධ කරගන්නවා ඇති වුණා. ඒ කියන්නේ ඒ කියපු කාරණා මොකද්ද කියන එක නමුත් ඇති වුණාට තාම බැසගත් ඒ කියන්නේ දැක්කේ නෑ. එයා තමයි දකිනවා කියන බුදුරණන්. අන්න ඒක තමයි බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ සුගතිය ධර්ම සුගතියක් වෙනවා කියලා. ඒ කියන්නේ ධර්මයේ හැම වෙලේ සුගතියක් වෙනවා කියලා. කියන්නේ ඒ විදිහේ අපිට මේ ඒ හැකියාව ටික ටික පොඩි මට්ටමකින් කෙනෙක් තියෙනවානේ. ඒ කෙනාට ඉච්චර කාලයක් ගොඩ කාලයක් යන්න ඉඳි තිබ්බා මේකට අවබෝධ කරගන්න. ඔව් එතන දේවනිකායකට කියලාමනේ කියන්නේ. ඉතින් ඒ නිසා අර අරක මතක අර අර අර කෝණය කියන එක කියන්නේ අපිට ඇහෙන කාරණා එකවලු වෙනවා කියන එක. ඒක මගේ කෝණකින් තොරව ඇහෙන පොඩි දේ වෙන්න පුළුවන්. දැන් අපිට මෙහෙම එකක් තියෙනවනේ. අපි දන්න කාරණා ඔස්සේ අපට ඇහිච්ච දේ අපි අනිත්‍යවත් ඔක්කොම ගලපන්න මේක නිරෝධ කරගන්න යන්නේ. ඇහිච්ච දේ ඇහිච්ච විදිහට අපට යන්නේ නැහැනේ. හැබැයි අපට ඒ විදිහට ඇහිච්ච දේ ඇහිච්ච දේ නිරෝධ කර ගැනීම සඳහා අර බාහිර කාරණාතික හිතන හිතේන එක අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තියෙන්නේ ඒක අරකට ගලපන්න නෙමෙයි. ඒ හැකියාව අපිට ඇති කරගන්න. ඇහුණ කාරණාව ඒකින් විතර නිරවුල් කර ගැනීම සඳහා හැකියාව ඇති කරගන්න අපිට අනිත් ඇහෙන ඔක්කොම කාරණා හිතන එක වැදගත් වෙනවා. ඒක තමයි. සරල උදාහරණේ පංචීපාංශකන්ද පටිසමුපාද ආයතන මෙන්න මේවා බුදුරණවහන්සේ නොකියපු ක්‍රමයට අපි ගලපනවා. සරලම උදාහරණ. පංචීපාංශකන්දයයි පටිසමුපාදයයි ආයතනයි 13යි බුදුරණවහන්සේ නොකියපු ක්‍රමයට අපි මේක ලස්සනට අපි ගලපලා විග්‍රහ කරවත් බුදුරණවහන්සේ කියලා නෑ නේද? අපට ගැළපුණා නිවන් මඟ හම්බුන්නේ නැහැ. අපට ගැළපුණා ගැළපෙන්නේ නැහැ ඒක. ඒක ඒ විතරකයකින්වත් ගැළපෙන්නේ. හැබැයි ඒක වෙනස් එකක් නෙමෙයි. අන්න ඒකනේ මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ පංචපාස්කම් තව එකක් පරිසම්පත තව එකක් දහල් එහෙම හේකුත් නෙමෙයි. එහෙම කරන්න බුදුරණවහන්සේ නිවන් මාර්ගවල කීයක් කියලා තියෙනවා. එහෙම හේකුත් නෙමෙයි. හැබැයි ඔය එකින් එකට එකින් එකට සම්බන්ධ කර කර පෙන්නනවා නම් බුදුරණවහන්සේ ඔක පෙන්නලා දෙනවනේ. දැන් බුදුරණවහන්සේ ඕක සම්බන්ධ කරලා ඔය ඔය මේ ප්‍රහෙලිකාව සම්පූර්ණ කරන්න කියන්නේ නෑනේ. ඒ කියන්නේ මේ පටිසමුපාදයේ පංචපාස්කන්ධයේ ආයතන දෙකයි ධාතු දෙකයි ප්‍රහෙලිකාව සම්පූර්ණ කරන්න කියන්නේත් නෑනේ. එතකොට ඒක විතරකින් හරි ප්‍රහෙලිකාව සම්පූර්ණ වෙනවා නම් අපේ වචනේ දෙන්න පුළුවන්. අපි හිතමු අපිට මේක විතරකකින් ලස්සනට ගැලපෙලා යනවා කියලා. විතරකින් හම්බෙච්චද වචනෙට නොදින්න බෑනේ. වචනෙක නොදින්නවා කියන්නේ අපි නේද වචනෙක දෙන්න පුළුවන්. එහෙනම් විතරකකින් උත් ඔක ගැලපුණා නම් බුදුරණවහන්සේ අර කියපු දේ ඒ විදිහට හරන්නේ. එතෙන්ද ගිහිල්ලා අහලන්නේ බලන්න එතෙන්ද ගිහිල්ලා අහනවා කියන්නේ කොච්චර කියන්නේ ඒ එතෙන්ද ගිහිල්ලා ඇසීමටයි අර ඔක්කොම ටික අපට අවශ්‍ය වෙන්නේ. ඒක ඒ විදිහටම කවුල් කරගන්නවා කියන්නේ. සම්මත ඒක ඉතාම සරල ප්‍රායෝගික සතුටින් ඉඳලා මේ තේරුම් අරගෙන අනිත් මටත් හැන්දලෙන්න හිතුනේ මේ යෝනිසමනස්කාරී කරන කෙනෙක් වැරද්දා දිනනවා මේ තවම මටත් මේ යෝනිසමනස්කාරී හරි ඉඳලා ලැබිලා නැහැ කියන තැනමයි මම හිතියේ එක පැත්තක් එහෙම තියද්දි තා භාවිතා බහුලී කතා පැත්තට අද හිතන්නේ ඒ කිහිම තියද්දි මට දැන් මම පොඩි සරල උදාහරණයක් කොමහන්සේට මට ප්‍රත්‍යක්ෂ වෙන හෝ අපි කාට කිසි තැනක්ම ඔබවන්සට දැනුවත් කළොත් එතන ඒ අපේ කියන්නේ වටහා ගැනීම හරිද නැත්නම් එතන මට තේරෙන්නේ එතන වැරදි කියලාමයි නමුත් අපි කොතනින් හරි ප්‍රවේශය අන්න ඕනේ නිසා නම් ඒ නිසා මම පොඩි උදාහරණයක් අපි අතින් මේ නොඅතුරේ නොඅතුර යමක් හෝ මුඛක් අපිට කායට ගැටි එතනදී අපිට හොඳට එතන අර පජන්‍ය සූත්‍රය අනුව රුක්මණය වෙන ස්වභාවය දකින්නවා එහෙම දැක් එතන අපි සතිය සහ සිහිය පිහිටුවගෙන එතන අපි පංච උපාදාන ස්කන්ධයට එහෙම ගලපන්න එහෙම ඒ අනස්වභාවය වචන නැතිවෙන් නැතිව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ ස්වභාවය ඉතිම නේද අපි අය ලේබල් කිරීම හරහා දෙකෙන් එතන ලේබල් කිරීමකට පස්සේ අපි අනුවසන නමුත් අපිට ඇත්තන අර අර ප්‍රකට යම් කිසි දෙයක් එතන තේරුම් අරගෙන එතන ප්‍රකට වීමක් මොන හරි තියෙනවා රස්නේ හෝ නම කියලා හරි එන්න එක නමුත් අපිට වචනයෙන් නැතුව අපි ඒක එතන දකින්න උත්සාහ කරමින් ස්වාමීන් හටගත්සම එතකොට ඉන්න අපි විමසන එක යෝනිසමනසිකාරයට ආරම්භයක් වෙන්නේ නෑ අපිට ඒක තමයි මම කිව්වා අනිවාර්යෙන් කරන්න ඕනේ. නැතුව කවදාවත් වෙන්නේ නැහැ. නැත්නම් මේක ඉබේ ඇවිල්ලා කස් ගාලා ඔළුවේ පහළ වෙන්නේත් නැහනේ. අනිවාර්යෙන් ඒක තමයි හේතු වෙන්නේ. ඒක නැතුව කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි අපට තිබිය යුතුයි අපි මේ ලේබල් එකකින් හරි කියන කාරණාවක් නොකියන එක. ඒ කියන්නේ ලේබල් එකකින් හරිය කියන කාරණාව නොයන එකයි තමයි තිබිය යුතු එකම කාරණා. දැන් බලන්න සරල උදාහරණ මට මේ කේද මතක් වුණේ. මට මතක හැටියට නම් වෙදල සූත්‍රය තියෙන්නේ සෝතාපන්න කෙනා ගැනනේ සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනා සීලයෙන් සමාධියෙන් විපස්සනායෙන් ධර්ම සාකච්ඡාවෙන් මහවදල් සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනා ගැන කියන්නේ ධර්ම සාකච්ඡා මේ කවුරු ගැනද කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනා ගැන මොකද ධර්ම සාකච්ඡාවෙනොයි ධර්මස් ඉතින් සෝතාපන්න කෙනාට අවශ්‍ය නැහැ නේ ඔව් හොතපන්න අරුන්ක ලබන්න කියලානේ කියන්නේ. දැන් සරලව ගාට හොතපන්න කියන්න ඕනේ නෑනේ. හොතපන්න ගැන බුදුන් වහන්සේ මේක කියනවා. දැන් සාකච්ඡාවකින් සහ ශ්‍රවණයකින් ඔය ඕකින් අපට අනුග්‍රහ බලන්න. එහෙනම් අපට විය යුතු කාරණාවක් තියෙනවද මෙන්න මේ වගේ දෙයක්. සරලව හිතුවොත් හොතපන්න කෙනාටත් ඔක වෙන්න ඕනේ. ඒ කියන්නේ හොතපන්න කෙනා ඉතින් එහාට යන්න තව එහාට දෙයක් ඊටට දෙයක් යනවා. එහෙනම් අපි සාකච්ඡා කරනකොට අපි දේශනාවක් අහනකොට කලින් මට්ටමේම තිබිය යුතුද ඊට වඩා කලින් මොට්ටම වැරදි කියලා හම්බෙලා ඊට වඩා දෙයක් හම්බ වෙ යුතුයිද? එහෙම වුණොත් නේද අපි කරපු සාකච්ඡාවේ හරි ශ්‍රවණේ හරි. කලින් මට්ටමම දැන් ගැලපුවොත් සාකච්ඡාව වැඩකුත් නැහැ ශ්‍රවණේ වැඩකුත් නැහැ. ඒ වර්ධනයක් නෙවිය යුත්තේ. වර්ධනයකයි විය යුත්තේ. එහෙනම් අපට අපි කරන දේ අනිවාර්යෙන් අපට වෙන්න කරන්න ඕනේ. හැබැයි කරලා අපි සාකච්ඡාව කරාම කරපු දේ තුල අඩුවක් හම්බුණා නම් සාකච්ඡාව සාර්ථකද අසාර්ථකද? සාර්ථකයි. දැන් උත්සාහ කරනවා එහෙනම් තව චුට්ටක් ඉස්සරහට යන්න. අපට කවදා හරි පුළුවන්ද සෝතාපන්න වෙනකන් හරි දේ කරන්න. ඉතින් එහෙනම් අපි කරන එකකවත් හරි නෑනේ මම. නේ? අපට කවදාවත් පුළුවන් හරි දේ කරන්න. එහෙනම් අපි කරන එකකවත් හරි නෑනේ. ඉතින් ඒ බව අපට ක්‍රමානුකූලව අහුවෙන්න ඕනේ. ඒක අහුනොත් අන්න හරියට අහුවෙන කෙනාගේ ලක්ෂණයක් වෙන්නේ සතුට. හරියට අහුවෙන කෙනා ලක්ෂණ සතුට. නැති වුණොත් දුක. අන්න ඒකයි ප්‍රශ්නේ. අපි බලන්න ඕනේ හැම වෙලෙම අන්න එතකොට එතකොට තව එකක් වෙනවනේ. ප්‍රායෝගිකවම අපිට මම කියන එකට වැදිලා නේද? ප්‍රායෝගිකවම මම කියන එකට පාරක් වැදිලානේ. එහෙනම් මම මෙච්චර කරපු වැරදි. ඉතින් ප්‍රායෝගිකව හම්බලා තියෙනවා මම වැරදි කියලා. අය වෙන හිතන්න දෙයක් නැහැ. ප්‍රායෝගිකව සක්කාය දුරට මාර්ගයක් හම්බ වෙනවානේ. එයි මම වැරදි නම් මෙච්චර කාලයක් මමනේ වැරදුනේ. මම වැරදි මට තේරිච්ච එකදී මට ගැළපෙච්ච එකදී. ඉතින් වැරදුනේ මම. ඉතින් බුදුන් වහන්සේ පෙන්නනවා පටන් ගන්න මොකක් කියලාද? ධර්මයේ ඇහෙන තැනදී ධර්මයේ ඇහෙන තැනදී විය යුත්තේ අපට යොණුසු මනසිකාර වෙනවනම් තේරෙන එක නෙවෙයි. වැටහෙන එක නෙවෙයි. ගැළපෙන එක නෙවෙයි. වැඩෙන එක නෙවෙයි. හරියට ඇහෙනවනම් විය යුතු දේ තමයි ප්‍රත්‍යක්ෂමං වරදී කියලා. ප්‍රත්‍යක්ෂමං වරදී. ප්‍රත්‍යක්ෂමං වරදී කියන්නේ ප්‍රායෝගිකව කරන එක. ප්‍රායෝගික මට වැටහිච්ච එක ප්‍රායෝගික මං හිතන එක ප්‍රායෝගික මං කල්පනා කරන එක සියලුම දේ වැරදි කියලා හම්බුණා නම් අන්න හරියට පොඩ්ඩක් ඇහිලා තියෙනවා. හැබැයි ආයෙත් කරන්නේ ඒක තමයි. හැබැයි ඊළඟට කරනකොට පොඩ්ඩක් වැඩි දියුණු වෙනවා. ආයෙත් ධර්ම සාකච්ඡාවක් කරද්දී ධර්මය අහද්දී ආයෙත් හම්බුණා නම් හරි කියලා හිතපුවේ ආයෙත් වැරදි කියලා. හැබැයි එයා කරන වැඩි හරි නැහැ. හැබැයි කරන වැඩි හරි වෙන්නේ කරන වැඩි වැරදි කියලා හම්බුනොත්. කරන වැඩේ හරි වෙන්නේ කරන වැඩේ වැරදි කියලා හමුවොත්. යම් කිසිම හොඳ කරන වැඩේ හරි කියලා හමුවා නම් කරන වැඩේ වැරදි. අපි ප්‍රායෝගිකව කරන වැඩේ අපිට ප්‍රායෝගිකව තේරෙන දේ අපි ප්‍රායෝගිකව කල්පනා කරන දේ අපිට හරි කියලා හම්බුණා නම් ප්‍රායෝගිකව අපිට මම හරිනේ. මම හරිනම් බුදුන් වහන්සේ කියපු දේ වෙලා නැහැ. ප්‍රායෝගික ප්‍රතිපදාව හරියට වෙන්නේ නැහැ. අපිට ඇහෙනකොට සාකච්ඡාවේදී අපට හම්බ වෙනවා නම් හැම එකම ප්‍රායෝගික කරන දේ ඊළඟට ওই ප්‍රායෝගික කරන දේ හම්බුනේ මටද නැද්ද? එතකොට එහෙනම් අපට හැම එකක්ම ඇහෙද්දි සාකච්ඡාවේදී ඒක වැරදි කියලා හමුණා නම් ඒ කරන අවස්ථාවේ බුදුරණවහන්සේ කියපු දේ වෙලාද නැද්ද? ඇයි ප්‍රායෝගිකවම පහර වැදුනේ? මටනේ. ප්‍රායෝගික වෙන කාටවත් නෙමෙයිනේ පහර වැදුනේ මටනේ. ඉතින් බුදුරණවහන්සේ ප්‍රත්‍යක්ෂ ධහමන්නේ කිව්වේ. ප්‍රායෝගික ධහමන්නේ කිව්වේ. හැබැයි ඊට පස්සේ අහපව කරන්න හදනකොට ඒ වැටහිම වැඩිද නැද්ද දැන්? අතේනවනේ. අර එක වෙලාවකවත් ලකුණක් වැටෙන්නේ ලකුණක් වැටෙන තැනදී ලකුණ වැටෙන්නේ මට. ගැළපෙන්නේ මට. එහෙනම් හරි මම. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තුල මම බැහැගෙන. කරගෙන යනකොට අන්න යමක් වෙනවා. ඒ වෙනදී ඇහෙන ඇහෙන හැම වෙලෙම තව එකක් අපි හිතමු අපිට හරියටම මාර්ග වැඩෙනවා කියලා. හරියටම මාර්ගය වැඩෙනකොට බුදු බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට මට මං කරන දේ හරි කියලා ධර්මයේදී හම්බුණා නම් එයාට මාර්ගය වැඩනවා නේද? නෑ. ඇයි එතනදී හම්බ වෙන්න ඕනේ ආයෙත් වැරදි කියලා. ඒ ඉතින් මං වැරදිනේ. දැන් මේක ලෝකෙන් ඈතර වෙන එකක් නේ. දැන් අවිද්‍යාවෙන් මම ඉන්නේ. ඉතින් ලෝකෙන් ඉන්නේ. ඉතින් ලෝකෙන් ඉන්න දේදී ඇහෙනකොට මෙතන හරි කියලා හම්බෙන්න දෙන්නේ හැම වෙලෙම වැරදි කියලා හම්බෙනවා. වැරදි කියලා හම්බෙද්දී ලෝකේ පැවැත්මනේ වැරදි කියලා හම්බුනේ. මම පදනම් වෙලා ලෝකේ පැවැත්ම වර්ධි කියලා හම්බුනේ. එතකොට දැන් ඒ පැවැත්මර අපි අපි යොමු වෙනවද නැද්ද? වැරදිනා. ආයෙත් ඇහිද්දි පැවැත්මට යොමු වෙනවද නැද්ද? ඉතින් ප්‍රායෝගිකව යොමු වෙන්නේ නැති වෙනවනේ අර වැරදි ටිකට. ඊළඟට ක්‍රමානුකූලව ටික ටික ඉස්සරහට ගිහිල්ලා හරියට වැඩෙන කෙනාට සමාධියට ආව පළවෙනි ධ්‍යානෙ. දැන් ඒකත් වැරදි කියලා හම්බුනා නම් ඒකට යොමු වෙනවද නැද්ද? යොමු වෙන ඊළඟට යන්නේ. ඒකත් වැරදි කියලා හම්බුනා ඒකට යොමු වෙනවද නැද්ද? ඉතින් නිවෙනකම් වැරදි මොනේ හම්බෙන්නේ? අර පඤ්ඤායමුතර හතන් වහන්සේගේ ප්‍රතිපදාව බලන්නේ මේ මුලින්ම කාමයන් ඊළඟට පළවෙනි ධ්‍යානෙ. පළවෙනි ධ්‍යානය හටගatti විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්. ඊට පළවෙනි ධ්‍යානෙ හරිද වැරදිද? ඉතින් පළවෙනි ධ්‍යානෙ හරි වැරදි කියන්නේ තමන් ප්‍රත්‍යක්ෂ කරපු දැන් දේ හරිද වැරදිද? වැරදි නිසා මොකද වෙන්නේ ආයෙකට යනවද නැද්ද? ඊළඟට යන්නේ ඊට ප්‍රණීතයකට. එතකොට එන්න දෙවෙනි ධ්‍යානෙ. දැන් ඒක දැන් ඔන්න ප්‍රත්‍යක්ෂයෙන් අතිදින් ඉන්නකොට දැන් ඒක වැරදි කියන හමුවොත් ඒ කියන්නේ එතන අවිද්‍යාවෙන් හටගත්ත කියලා හම්බුනොත් ඒක වැරදි කියන්නේ හම්බුනේ. දැන් ඒක ආයේ පිරෙනවද? ඒක ආයේ කරනවද? ඒකෙන් අයින් වෙනවා ඊළඟට යන ඊළඟ එකට. ඉතින් හැම වෙලෙම ප්‍රත්‍යක්ෂයෙන් වැරදි කියලා හම්බෙලා කිව්වේ. මට මොකක්වත් හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ මම දුරුවීමක් නෙමෙයි නිවන කියන්නේ. මට යමක් හම්බෙම නෙමෙයි. ඔක්කොම මම මම නැති මම කියන එක වැරදි කියලා හම්බෙමයි නෙමෙයිම. එකක්වත් මට මට යමක් හම්බුණා නම් අපි මම සෝතාපන්න කරන්න යන්නේ. අම රහත් කරා නම නිවන්න යන්නේ. නිවන සත්‍ය ඥානය කියන්නේ කොහොම එකක්දනේ? නිවීම සත්‍ය ඥානය කියන්නේ මට ඇති වෙන සත්‍ය ඥානයක් නෙමෙයි. මට ඇති වෙන සත්‍ය දැන් මට නම් දැන් සෝතාපන්න තොය අත්විඳින මමෙක් නෑ. මම නැති බව අත්විඳින සෝතාපන්නත්වය. සෝතාපන්නත්වය අත්විඳින මමෙක් නෑ. මම නැති බව මම වැරදි බව අත්විඳින අත්විඳීම සෝතාපන්නත්වය. එතකොට එහෙනම් සෝතාපන්නත්වය අත්විඳින මම නෙමෙයි. මම නැති බව අත්විඳීම සෝතප. මම වැරදි බව අත්විඳීම සෝතප. නැති බව නෙමෙයි වැරදි බව. නැතිවීම ජායේ මේ කතා කරන දෙයක් නෑ නිවුණනේ. මම වැරදි බව අත්විඳීම සෝතපන්නත්. මම සෝතපන්න බව අත්විඳින්නේ නෑ. මම සද්ධානුසාරී බව අත්විඳින්නේ නෑ. මම සකදාගාමී ධම්මානුසාරී බව අත්විඳින්නේ නෑ. මම දිට්ඨිය අසුප්පටිද්ද බව අත්විඳින්නේ නෑ. ඔක්කොම මං අත්විඳින්නේ මාර්ගයට ලඟ වෙනකොට මාර්ගයට එනකම් මට බණ හෙන්න ඕනේ. මම යමක් කරන්න ඕනේ. මට යමක් කැඩෙන්න ඕනේ. එතෙන් එනකම්. එතෙන් පටන් ගත්ත දැනදී ඔක්කොම පහර වදින්නේ මෙතෙන්ද. වෙන කොතෙන්වත් නෙමෙයි පහර වදින්නේ. ප්‍රායෝගික නිවන් මඟ කියන එක ලේසි නෑ. එච්චරට සියුම්. එච්චරට සියුම් ප්‍රායෝගික නිවන් මඟ කියන්නේ.